නැයි හිල දෙනාටම තෙරුවන් සරණයි. අපි උදේ මතක් කරගත්ත විදිහට මේ වෙලාව වෙන් කරගෙන තියෙන්නේ ප්‍රශ්න ප්‍රශ්න සාකච්ඡාවකට එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවකට. ඉතින් ඒක නිසා මේ මෙතේ ඉන පිරිසත් ඒක පිළිබඳව දන්නවා. කෙසේ නමුත් මම සෝත ආරාධනා කරනවා මේ වෙලාවට ගැළපෙන මේ තැනට ගැළපෙන සුදුසු ධර්ම ප්‍රශ්න මාතෘකා හෝ ප්‍රකාශන තියෙනවනම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම සාකච්ඡාවකට මාතෘකා වෙන විදිහට නැත්නම් ධර්ම සාකච්ඡාවට භාජනය කර ගන්න පුළුවන් විදිහට. ඇහෙනවද පිටිපසට? කතා කරනව ඇහෙනවද පිටිපසට? සමහර විටක ලිඛිත ප්‍රශ්න දෙනවා නැත්නම් සභාවෙන් ඒ අවස්ථාවේ මතු කරන්නත් පුළුවන් දෙකම වළංගුයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඔබ වහන්සේ අද උදේ ප්‍රකාශ කර විදිහට මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා මේ වහන්සේ මුලින්ම මේ ප්‍රකාශ කරා සතිය කොඩියක් විදියට එහෙම නැත්නම් මුල් කරගෙන මේ දවස් පහ ගත කරන්න ඕන කියලා. එතකොට මට ඒකේ අදහසක් මතුනේ මේ ඒ කියන්නේ අපි භවනා කිරීමේ මූලික අරමුණ වෙන්නේ සතිය දියුණු කිරීමද එහෙම නැත්නම් සමාධිය වැඩි වීමද කියන්නේ මම තේරුම් ගන්න හිටියේ සතිය ප්‍රෝජෙනට අරගෙන සමාධිය ඉදිරියට ගෙනියනවා කියලා එහෙම නැත්නම් සමාධිය සීල සමාධි තුලින් සතිය දිනු කිරීමද අපේ අවසන් අරමුණ වෙන්න ඕන කියලා ප්‍රශ්න කැමතියි. ඔව් ඒ ප්‍රශ්නේ මේ මේ ප්‍රශ්නේම වෙන්න ඇති මම හිතන්නේ මම කියවලා නැති තාලෙට හොඳ උත්තරයක් මට හම්බුණා. මේ මංගේට හරියට අගේ කරා ඒ උත්තරේ මම මෑතකදී මං කිව්වේ ඔය නුවර බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය අච්චුගහලා තියෙන අර Power of Mindfulness කියලා පොතක් ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ ලියලා තියෙන්නේ. ඒ ශාංශේ ජර්මන් ජාතික ස්වාමීන් වහන්සේ නමක් නමුත් බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියට ආරම්භක ස්වාමීන් වහන්සේ නමක් ඒ ශාංශේ බුරුමේ මහසීසයිඩොත් එක්ක ඉතාමත්ම සමීපස්ත ඇසුරක් පවත්ලා විශ්වාසය දිනාගෙන ඒ බුරුමේ තියෙන එවකට ප්‍රසිද්ධ කිරීමට තහනම් කරලා තිබුණු ගුරු උපදේශ පොත් ටිකක් අරගෙන අපේ පාඨක ජනතාවගේ ප්‍රයෝජන පිණිස හෙළිදරව් කරා. ඒ හෙලිදරව් කරන පොත් නිසා බුද්ධ ඒ බුද්දිස් පබ්ලිකේෂන් සොසයිටි එක තාමත් මුළු ලෝකෙම තියෙන හොඳම බෞද්ධ තේරවාද පොත් නිකුත් කරන තැනක් වඩපත් වෙලා තිනවා. ඒක නිසාද දන්නේ නැහැ. ඔය කවුද මේ ආතසි ක්ලාක් මහත්තයා ඒ මහත්තයා ප්‍රකාශ කළා තියෙන ඉස්සරහට එනකොට මේ දැනට තියෙන අභියෝග ඉදිරියේදී කෙලින් වෙන ඉදිරිපත් වෙන ඉතිරි වෙන ආගම බුද්ධ ආගම විතරයි ඒකේ මධ්‍යස්ථානයේ නුවර වෙන්න පුළුවන් කියලා. ඒක හේතුවක් තමයි මොකද මේ ස්වාමීන් වහන්සේ ඊටාම ලස්සනට කිසියම් දෙයකට අවුල් කරන්නේ නැතුව කාරණා ඉදිරිපත් කරා අවුල් විසඳෙන තාලෙට. ඉතින් ඒකෙදි මම දකින දේ තමයි මේ තියෙන අවුල් සේරටම විසඳුම සතිය. නමුත් සතිය පිළිබඳ හැඳින්වීමක් කරනවා ඒ ස්වාමීන් වහන්සේ මේ power of mindfulness කියන එකේ introduction එකේ මේ ඒකේ කියනවා සතිය ස්වභාවයෙන්ම කුල ඇති ඉදිරියට ඉදිරිපත් වෙන්නේ නැති පසුගාමී චරිතයක් කියලා. නාට්‍යයක් ගත්තොත් එයාට තියෙන්නේ මේ පස්සෙන් පස්සට යන. කවදාකවත් මේ ඉදිරිපත් වෙලා වැඩ කරන්නේ නැහැ. බොහොම කුල ඇති චරිතයක් කියලා. ඊට සාපේක්ෂකව සද්ධාව, වීරිය, සමාධිය, ප්‍රඥාව වගේවල් බොහොම ඔලොමල චරිත කියලා කඩාගෙන පනිනවා. කඩාන පනිනවා මහා වැඩ කරනවා. මහා වැඩ කරුවාට මොකද වැඩි කල හිටින්නේ නැතිලු. ඉතින් ඒ නිසා අපි මේ ජීවිතේ මෙතෙක් ළඟා කරගත්ත දේවල් අපි අපි කල්පනා කරුවොත් හරි කවුරු හරි ඇහුවොත් උඹ දේ කොහොම ලබාගත්තද කියලා මම ගත්තේ මගේ සද්ධාව නිසායි කියලා අපි කියනවා. මම ගත්තේ මගේ වීරිය නිසායි කියලා අපි කියනවා. මගේ සමාධිය නිසායි ගත්තේ කියලා. ප්‍රඥාව නිසායි ගත්තේ කියලා. ඒ සංසි ඉංගියක් කරනවා. ඔය හැම වෙලාවටම ඉස්සර වෙලා තියෙන සතිය නමුත් එයා දන්නෙත් නැහැ සතියට තැනක් දෙන්නෙත් නැහැ. ඒක නිසා සද්ධාවේ ওই ගතිය තිබුණට ඊගාවදායේ සද්ධාව ওই වැඩේ නැහැ. එදා හරි අනිත් දවසේ සද්ධාව කියලා බලනකොට සද්ධාවෙන් වැඩේ කෙරෙන්නේ නැහැ. වීර්යයෙන් කරලා දෙන්නෙත් නැහැ. ඒ නිසා මේ දේවල් ඇවිල්ලා කඩා වැදිලා අපේ කෘත්‍ය කරලා දුන්නට ඒගොල්ලන්ට හැමදාම ඒක කරන්න බෑ. මොකද හේතුව ඒ කෘත්‍ය කරන වෙලාවේදී සතිය තමයි ඇත්තටම ඉස්සර වෙලා තියෙන්නේ අපි දන්නේ ඒක නිසා අපිට අවශ්‍ය නම් අපේ කුසලතාවයක් එක දිගට ගෙනියන්න අපි සතිය සභාපති කරන්න ඕනේ කියලා කියනවා. මුල් තැනට තියන්න ඕනේ කියලා කියනවා. හැබැයි සතිය කවදාකවත් එන්න යන්න මූලාසනේ ගන්න කිව්වොත් බෑ කියනවා. එයා විහිං යන්නෙත් නැතිලු. මේක බොහොම ලස්සනට විස්තර කරලා සතිය වැඩිවීමටත් මේ මහත්යහන ප්‍රශ්නට උත්තරේ වෙනස එක වාක්‍යයක් ඒ ස්වාංශ කියනවා මම හරි සතුටු නැහැ කොහොම හරි කරලා ලැජ්ජාවෙන් හරි කමන්න ගිහිල්ලා සතියේ ඉඳෙව්වොත් කවදාවත් ආසනෙන් බහින්නෙත් නැතිලු ආයි. ඒ කියන්නේ ඉත්තෑයගෙත කබල්ලාය කියලා මුත්තා බලනවා කියව කියලා කතාවක් තියෙන්නේ. ඒක නිසා අම්බ කවදා හරි මේ සද්ධා වෙනුවට වීර්ය වෙනුවට සමාධිය වෙනුවට ප්‍රඥා වෙනුවට වැඩකාරයා සතිය කියලා දැනගෙන එයාට සම්පූර්ණ ආරාධනා කරලා එයාව ගිහිලා මේ ආසනේ තිබ්බොත් නිවන් දැකලා මිසක නතර වෙන්නේ නැහැ කියලා කියනවා. එයා මොකද හේතුව? එයා මූලාසනේ ගත්තට පස්සේ සද්ධාවට නිසි තැන දෙනවා. ප්‍රඥාවට නිසි තැන දීලා සද්ධාව ප්‍රඥාව සම්බර කරනවා. වීර්යයට නිසි තැන දෙනවා. සමාධියට නිසි තැන දීලා ඒ දෙන්න සමබර කරනවා. මොකද මේ දෙන්න සද්ධාව වීර්ය ගත්තොත් කඩාගෙන යන කෙනෙක් අය සමාධිය ගැන හොයන්නේ නැහැ. සමාධියට ගියාම වීර්ය ගැන බලන්නේ නැතුව කඩාන යනවා. يعني කීකර කර කර නැති මීහරක් වගේ. සතිය තමයි මේගොල්ලෝ සමවර කරන්නේ. ඒ නිසා සතිය විස්තර කරන්නේ මේ ඇඟිලි පහ වගේ කියනවනම් මාපට ඇඟිල්ල ප්‍රඥාව නම් සුලඟිල්ල සද්ධාව නම් මේ දෙන්න දෙපැත්තට විහිදලා ඉන්නේ. මෙයා මේ පැත්තට ශක්තිය මුදනවා, මෙයා මෙහා පැත්තට විහිදුනවා. ඒ නිසා දෙන්න එකතු වුණාට කිසිම වේගයක් මිසක ප්‍රවේගයක් ගන්න බෑ කියන. වේගය ප්‍රවේගය කියන එකේ වෙනස දන්නවද? වේගය කියන්නේ අකීකරු ශක්තියක්, ප්‍රවේගය කියන්නේ දිශාවට යොමු වෙච්ච ශක්තියක්. මේ දෙන්න දෙපැත්තට ඉන්න නිසා මේ දෙන්නම එකිනෙකා පිළිබඳව වග වෙන්නේ නැතුව කටයුතු කරොත් වේගයක් ඇති වෙන්නේ අවුලක් ඇති කරන්නේ. ප්‍රවේගයක් ගන්න බෑ. වීර්යයයි සමාධියයි දෙක වීර්ය දබරගිල්ල වගේ සමාධිය වෙදගිල්ල වගේ කියනවා. මේ දෙන්නත් යොමුලා තියෙන දෙපැත්තකට. මැද ඉන්නේ සතිය උසට මහතට දිගට මැදට. මෙයා තමයි කියනවා මේ දෙන්න සම කරලා මෙන්න මෙහෙම වෙච්ච දවසේ තමයි නිවන් දකින්නේ. ඔක්කොම ශක්තියින් එක දිහාවට යොමු කරන්න ඒ යොමු කරනකන් අපි ළඟ තියෙන හැම ශක්තියක්ම අනික් ශක්තියත් එක්ක පුරකනවා. ඒක නිසා කොණ්ඩේ අවුල් වෙලා තියෙනවා වගේ ඒක පීරලා සමබර කරන්න ඕනේ. මේ දේ සේරම කරන්න සතිය කොඩියක් වගේ තියාගන්න කියනවා. හැම වෙලාව අනික්කව ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ කොහොමනක්වත් අපේ යුනිවර්සිටි කින් උකට කියනවනේ කියන්නේ පැනලා දෙන කට්ටිය. මේ හතරම පැනලා දෙන කට්ටිය. මෙයා විතරයි සබකෝලේ තියෙන්නේ. හැබැයි මෙයා තමයි මේවා සමබර කරන්නේ. අපි දන්නේ අපි හිතනවා මේ දඟලන කට්ටිය තමයි අපිට උදව් කරන්න කියලා. උදව් කරනවා. නෝ චාරයක් නැහැ ඒගොල්ලන්ගේ. ඒක නිසා සතිය ඉස්සර වෙච්ච ගමන් අර සමාධියේ තියෙන මේ චිත්තක්ෂණේ සැපදෙන ගතියත් වීරියේ තියෙන සිද්ධියෙන් සිද්ධියට ගෙලවගෙන යන ගතියත් දෙක සමබර කරනවා. ප්‍රඥාවයි සද්ධාවයි දෙක සමබර කරනවා. සමබර කරුවා පස්සේ වීරිය සමාධියත් ආවම අපි කියනවා ඉන්ද්‍රිය ඒක රස වෙනවායි කියලා. සෑම ඉන්ද්‍රියක්ම එක දිහාවට යොමු වෙනවා. ඊට පස්සේ ඉතින් අපි එපයි කියවත් නිවනට තමයි යන්නේ. නිසා අපි කවදා හෝ සතිය රජ කරපු දවසේ නැත්තම් සතියට නිසිතන දීපු දවසේ අනෙක් හැම ධර්මයක්ම ගොනු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආය අපි ගොනු කරන්න කලබල වෙන්න දෙයක් නැහැ. නමුත් මේ මහත්යක ප්‍රශ්නෙත් මම දකින්න හරේ මං කියන දේත් හරිය අපි කවදාකවත් සතියේ වටිනාකම හඳුනාගන්නේ නැහැ. ඒ ශාංශයේ ඒ හඳුන්වා දීමේ කොටස ඉවර කරනකොට කියනවා මේ විදිය විශාල මේ බීජ ශක්තියක් ප්‍රභාවයක් නැත්තම් පොටෙන්ෂල් එකක් තියෙන සතියට හොඳම තැන දෙන්න බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕනේ කියලා. කිසිම කෙනෙක් නැත්තම් දෙන්නේ නැතිව. ඕනම කෙනෙක් සද්ධාවට තැන දෙන්න දන්නවා. ප්‍රඥාවට තැන දෙන්න දන්නවා. මොකද ඒ වගේ ඒ කෙන කඩාන යන ගති තියෙන නිසා. වීරයටත් තැන දෙනවා, සමාධියටත් තැන දෙනවා. බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕනේ කියනවා මේ ශක්ති කීකරු කරගන්න සතිය තමයි ඕනේ කරන්න කියලා ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතිපන බික්කවේ සබ්බත්තිකං වදාමි කියලා සතිය මහණෙනි සියලුලා සියලු තන්හිලා ප්‍රයෝජන වෙනවා කියලා කතා කරලා තියෙනවා. අනිවාර්ය මේකට කියන්නේ සතිය ගෙනල්ලා තිබ්බොත් අනික ඔක්කොම කීකරු කරගෙන මේ අමාරු ගමන හදාගෙන සද්ධාව නැත්නම් සද්ධාව හදලා දෙන්න. ඒකලක සමාධියත් වීර්යයත් එක්ක සමේ ප්‍රඥාවත් එක්ක සම්බර කරනවා. වීර්යය මැදි නම් වීර්යය හදලා දෙනවා. සමාධිය මැදි නම් සමාධිය හදලා දෙනවා. ඒකේ තියෙන සමබරය කරලා දෙන එකයි තියෙන්නේ. ඒක කරන්නේ සතියේ. ඉතින් ඒ නිසා ඒ අපි මේ කරන වැඩපිළිවෙලට සරුවචනාංශ දීපු නම සතිපට්ඨාන කියන්නේ. සතිපට්ඨාන කියන්නේ සතිය තාහුරු කරලා ඉස්තාවර කර ගැනීම පමණයි කරන්න තියෙන්නේ. ඒකටත් ඒ ඥානකෝනික ස්වාමීන් වහන්සේගේ රත්තරන් වචනේ තමයි මෙයා ලැජ්ජයි කී මේ කුල ඇති ඉස්සරහට එන්නේ නැහැ තිබ්බොත් නම් යන්නේ නැහැ. ඒ වගේම තමයි අපි දැනගත්තත් නොදැනගත්තත් හැම චිත්තක්ෂණයෙම සතිය අපි ළඟ තියෙනවා. ඒක ඔය සාරිපුත්‍ර සූත්‍රයේ සහ විතක්ක මට මතක නැහැ සූත්‍ර දෙකක කියනවා හැම චිත්තක්ෂණයම සතිය තියෙන නමුත් චිත්තක්ෂණේ සතිය ඊගා චිත්තක්ෂණ සම කරන්න බැරිකමයි අපිට තියෙන්නේ. සතිය ධාරාවක් විදිහට පවත්වා නැතිකයි ස්ථිති විද්‍යුතයේ සහ මේ static current and static electricity යන ඉලෙක්ට්‍රික් කරන්ට් කියන දෙකේ තියෙන ස්තුති විද්‍යුතය සහ ගමන් කරන විද්‍යුතය කියලා. ඒකේ ස්තුති විද්‍යුතයෙන් වැඩ ගන්න අමාරුයි. ගමන් කරන එකේ තමයි වැඩ ගන්න. ඒ වගේ තමයි සතිය හැම චිත්තක්ෂණෙම තියෙන. නමුත් ඒ දෙක මාලයකට ඇමුණා වගේ ඒක අරමුණක් විශේෂ නෙමෙයි පහළ වෙන්නේ අපිට. බුදුරජාණන් වහන්සේ කියන්නේ එක් අරමුණු සියරම කපලා දාලා එකක් අරගෙන ඒක මත සතිය තියලා මේ සතිය කීකරු කරලා අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට චිත්තක්ෂණ රාශිය පවත්ලා දෙන්න කියනවා. එතකොට එයා අපිට වශී වෙනවා. නැත්නම් අපි සතියට යට වෙලා ඉන්නේ. අන්න එහෙම කරුවට පස්සේ තේරෙනවා සතිපට්ඨානේ තියෙනවා නම් යානපන සති සූත්‍රයේ පැහැදිලිවම සඳහන් කරනවා සතිපට්ඨානේ වැඩුවොත් අනිවාර්යයෙන්ම කියන්නේ සති බෝධිපාක්ෂික ධර්ම ඉස්ලාම කියන සතර සතිපට්ඨානේ වැඩුවොත් බුදුහාමර කියන ෂෝට් කට් එකෙන් බොජ්ජංග ධර්ම වලට යන්න පුළුවන්. බොජ්ජංග ධර්ම වලින් ආර්ය අෂ්ටාංග මාර්ගයට යන්න පුළුවන් කියන්නේ. නමුත් මේ වැඩිහිටියෝ මේ සභාවේ ඉන්න නිසා අහන්න පුළුවන් මේ සතිය කියන වචනේ මේට අවුරුදු 30කට ඉස්සලා අහන්නවත් තිබුණාද කියලා. සතිය භාවනා කියන්නේ සතිය පිහිටවීමය. නැත්තම් සතිපට්ඨානයේ තියෙන ප්‍රධාන ගුණය සතියේ තියෙන්නේ. නැත්තම් මේ වඩන භාවනාවේ ප්‍රධාන වැඩි අප්‍රමාදය කියලා මේට අවුරුදු 30කට 40කට ඉස්සලා මේ ධර්ම සාකච්ඡාවකවත් බණකවත් කවදාවත් තිබුණේ නැහැ. ඔය බුදුම ස්වාමීන් වහන්සේලා මේක ඉස්සරහින් තියලා සතිපට්ඨානට අලුත් අර්ථකථන දුන්නා. ඊයේ කිව්වා සිංහල බෞද්ධයන් අතර හෝ බුරුම බෞද්ධයන් අතර සද්ධාවේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රඥාවේ ප්‍රශ්නයක් නැහැ. වීරිය සමාධිය දෙක සමබර කිරීමේ ප්‍රශ්නයක් තියෙන්නේ. මෙන්න මේ සමබර කිරීමේ ඉලහස් හතියට තන දුන්නොත් මේ කට්ටිය කීකරු කරගෙන යුද්ධ දිනනවායි කියලා. ඉතින් ඒක නිසා සතිය කොඩියක් වගේ, දජයක් වගේ ඉස්සරහින් තියාගෙන යනවනම් අනිගොල්ල පෙරමුණු වෙනවා, ගොනු වෙලා එනවා. හැබැයි අර සද්ධාවේ වගේ වීර්යය වගේ සමාධිය වගේ එතන එතන අත තියෙනකොටම ප්‍රතිඵල දෙන ගතිය සතිය නෑ. සද්ධාව වෙනන් එනකොටම හොඳ හිත කුල්මත් වෙන ගතිය තියෙනවානේ. වීර්ය වෙනකොට හොඳ ධෛර්යමන්ත වෙන ගතිය, සමාධිය එනකොට එතන එතන සැපයලවන ගතිය, ප්‍රඥාව වෙනකොට විනිවිද දකින්න ගතිය සතිය ආවට එහෙම පෙන්වන්නේ නෑ. සතිය ඇවිල්ලා සෑහෙන කාලයක් සිද්ධි වෙන්න ඕනේ. කස කැවෙන්න ඕනේ, ගැම්ම ගන්න ඕනේ. ඒ නිසා අපි අර වහා ප්‍රතිඵල ඉල්ලන ගතිය කියන කෑදරකම තියෙන නිසා අපි සද්ධාවට තැන දෙනවා, ප්‍රඥාවට තැන දෙනවා, වීරියට තැන දෙනවා, සමාධියට තැන දෙනවා, සතියට තැන දෙන්නේ. ඒ දේවල් ඇත්තට වැඩ නොකරන නෙවෙයි නමුත් කීකරුකමක් නං කොයි වෙලාවෙ කරයිද නැද්ද දන්නේ සතිය එහෙම නෑ බොහෝම හිමීට ස්ථාවර වෙන්නේ ස්ථාවර කෙරුවට පස්සේ නම් මොන්නම තාලිකවත් අමතක කරන්න බෑ ඒ මේ සත්‍ය පිළිබඳව ඒ නිසා කියනවා මුළු ජීවිතයෙන් බලන්න ඉඳලා හරි කමන්නේ කෙනෙක්ගේ සුදුසු අවස්ථාවක් බලලා සතිය අඳුන්ලා දුන්නොත් ඒ මනසට කරන්න තියෙන ලොකුම සේවය ඒක තමයි. හැබැයි අර සද්ධාව තරම් ලේසියට අඳුන්ලා දෙන්න අමාරුයි මොකද ප්‍රතිඵල පේන්නේ වීර්ය වගේ ප්‍රතිඵල පේන්නේ නිසා මොලේ කල්පනාවක් එනකන් ඉඳලා අපි මේ කරන හැම දෙයකම පිටකොන්ද වෙන්නේ කොඳු යට පෙළ වෙන්නේ සතිය. ඒක නිසා සද්ධාව බිම තන්න එපා. නෝ සද්ධාත් එක්ක සතිය තියන්න. ප්‍රඥාව බිම දාන්නත් එපා. නමුත් ප්‍රඥාත් එක්ක සතිය තියන්න. එතකොට සතිය සද්ධාව ප්‍රඥාව සම්බර කරනවා. ඒකම වීරිය සමාධිය නරක දේවල් නෙවෙයි. නමුත් තනි වෙච්ච ගමන් ඒගොල්ලෝ සක්කාය දිට්ඨිය වඩනවා. තණ්හා වඩනවා. මාන්නේ වඩනවා. සතියේ නෑ එහෙම ගතිය. ඒ නිසාමයි සතිය ප්‍රතිඵල අපිට රස නැත්තේ. සතිය කවදාකවත් තණ්හා මාන දිට්ඨි වඩන්නේ ඇති හැටි පෙන්න නිසා අපි ඒක වඩනකොට අපි අර බලාපොරොත්තු වෙන මම ආයනේ ඉස්සෙන්නේ නැහැ. පුම්බන ගතිය නැහැ. අඳුරේ නැහැ. ඒ නිසා ඒකට හුඟක් මෝරච්ච පිනක් තියෙන්න ඕනේ. සතිය මොකද්ද කියලා දැනගෙන බොහෝ කල සුවේලවන මේ සතියට මුල් තැන දෙන්න විශාල ශක්තියක් ඕනේ ස්වාමීන්සේ පැහැදිලිවම කියලා බුදු සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් නැත්නම් කවමදාකවත් මේ වගේ විශාල ශක්ති ජනක නමුත් ඉදිරිපත් වෙන්නේ නැති චෛතසිකයක් මුලට ගෙනත් ලැබීමේ මේ මානසික මානව විප්ලවය මනුස්සයර කවදාකවත් හිතලා කෙරෙන්නේ නැහැ කියන. බුදු කෙනෙක් කරලා ආංශංශ දැක්ලා බුදු කෙනෙක් ඇවිල්ලා කියන්න ඕනේ උඹට මේ වැඩේ විසඳන්න ඕන නම් ඥාන උනත් කමන්නේ නැහැ, පිරිමුණත් කමන්නේ නැහැ, පැවිදි උනත් කමන්නේ නැහැ, නැති උනත් කමන්නේ නැහැ. මොකේ උනත් සතිය ඉස්සර තිබ්බ ගමන් අරගෙන යනවා. එනිසා ඒ අර දැන්ට ඔය බටහිර කරන පරිශන වලදී ඒගොල්ලෝ දැන් හරියටම අඳුනගෙන තියෙනවා මේ සතියේ තියෙන මේ නයිසර්ගික ලක්ෂණය. ඉතින් ඒක දැන් ওই තියෙන වහා ප්‍රතිඵල හොයන්න ගිය ගතිය නිසා අවසානයේ වෙන්නේ ෆ්‍රස්ට්‍රේෂන් එකනේ. අන්තිමට වෙන්නේ මානසික ආතතියනේ. වහා ප්‍රතිඵල හොයන්න ගියම අනිවාර්යයෙන් පරිසර දූෂණයක් වෙනවා. දැන් මේ දෙක බටේරේ බලපතලයිනේ. ඒ නිසා දැන් ඒගොල්ලෝ හැප්පිලා හැප්පිලා ගිහලා සතියට ආවිලා තියෙනවා. සතියට ආවට පස්සේ කවදාකවත් අසහනයක්, පීඩනයක් මානසික ආතතියක් කවවම දාකවත් දෙන්නේ නැහැ. සත්‍ය කවදාකවත් පරිසර දූෂණය කරන්නේ නැහැ. චිත්ත දූෂණය කරන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ දැනගෙන තිනවා දැන් තේරුම් අරගෙන දැන් ප්‍රධාන වශයෙන් ප්‍රශ්න කරනවා සත්‍ය බෞද්ධද කියලා. පැහැදිලිවම අහනවා මේ මේ දලයි ලාමතුමාගෙන් එයා තමයි අතට ස්පිරිචුවල් ලීඩර් විදියට ඉන්නේ මෙච්චර මේ විශාල ශක්තිසහිත මේ සතිය බෞද්ධයන සීමා වෙච්චි හෝ නැත්නම් මේක මේකේ තියෙනවද සතියේ යට ගහපු ලේබල් එකක් බෞද්ධ කියලා. නෑ. ඒකේ තියෙන ප්‍රශ්නේ මෙච්චරයි ඒකේ තියෙන ජෝක් එක නැත්නම් හාස්‍ය මෙච්චරයි. සතිය බෞද්ධ නැත්නම් බෞද්ධයි කියන ඉන්න කට්ටිය සතිය අඳුනන්නේත් නෑ. ඒ සතියට දෙන්න ඕන තැන දෙන්නේ නිකන් ඕනෙම මම බෞද්ධයි මම මෙහෙමයි කියන කෙනෙක්ගෙන් පොඩ්ඩකට පැත්ත කරලා විවේක වෙලා අහන්න මේ අප්‍රමාදී කියලා කියන්නේ මොකද්ද සතිය මොකද්ද කියලා පිස්සු කතා කරන්න එපා කියයි මොනවද ඔය කතා කරන්නේ ඕවා බුද්ධ ආගමනේ කියලා මම ධම්මික හඳුනනට කෙලින්ම වාද කරා බුද්ධ ආගමේ මූලික හරය සතියයි කියවට පස්සේ මම දවස් ගාණක් ගිහිල්ලා වාද කරා බෑ වෙන්න බෑ මට බුද්ධ ආගම ක්‍රෙඩිට් එකක් තියෙනවා මම 10 පන්ති බුද්ධ ආගම මට ක්‍රෙඩිට් එකක් තියෙනවා ඒකේ නෑ සතියේ එහෙනම් කොහොමද ඔබ වහන්සේ මේ පිටරටක ඉඳලා ආවිලා සතිය මුල් තැන වෙනවා කියලා කියන්නේ කියලා. මගේ හොම් බාලලා බිම උලපු නැති විතරයි කිරුවේ. උඹලට කද්දාකත් හරියන්නේ නැහැ. උඹලා බුද්ධ ආගමේ කිව්වට උඹලා ධර්ම දීපේ කිව්වට ලෝකෙට ආගම දීපේක කිව්වට හරිය නැහැ. ඒ නිසා මේ power of mindfulness පොත මට දීලා කියලා කියවන්නේ කියලා. මම හරියට පොත කියලා වාද කරා වෙන්න බෑ. මොකද ඔහොම නම් ඉතින් මේ වෙනකොට අපි බෞද්ධ වශයෙන් අපි ඔක දැනගෙන අපිනේ අයිතිකාරක බුද්ධඝම. අපි දන්නේ නැහැ. ඉදත් ඒක බලනකොට මම දැන් කියන්නේ අපේ බුද්ධඝමේ බෙල්ලෙන් පල්ලෙහා කැල්ල තියෙන. උඩ හරි නැහැ. මේ කවන්ද රූපයක් බුද්ධඝම කියලා අද තියෙන. නමුත් පසුගිය අවුරුදු 30 40 පැහැදිලිවම මේ විපස්සනා භාවනා කරන අය හරියටම මේ කවන්ද රූපෙට ඔළුව ගෙනලා තියනද හරිම අහිංසක අවංක ප්‍රයත්නයක් කරනවා. සද්ධාව සද්ධා වශයෙන් නරක නෑ. ප්‍රඥාව ප්‍රඥා වශයෙන් නරක නෑ. වීර්ය නරක නෑ, සමාධිය නරක නෑ. නමුත් සත්‍ය සමාධිය මේ සතියෙන් තොර මේ සේරම අකීකරු ධර්ම. ඔලමුලයි. කඩාගෙන පයින්. ගිහිලා කොතන නතර වෙනවද දැන හැම වෙලාවෙම මාන්නක්කාරයි. හැම වෙලාවෙම මම බෞද්ධය කියන අන්ධහර පාණ්ඩ දඟනවා. සතිමත් ඉන්න කෙනාට පැහැදිලිවම කියන්නේ කවදාකවත් මම සතිය වඩනවා කියලා කියන්නවත් එපා කාටවත් අඟවන්නත් එපා නිහතමානීව තමන් ඒ වැඩේ කරන්න සතිය ස්වභාවෙත් ඒකම හරීම නිහතමානී හරීම සබකෝලයි කවදාකවත් අයිතිවාසිකම් කියලා සටන් කරන්නේ හැබැයි තන හම්බුනාට පස්සේ ඔක්කොම සංවිධානය කරලා සුද්ධෙටම සුද්ධයක් කරනවා බහින්නෙත් නැහැ ආසනෙන් පල්ලයක් මන්දනේ මම ටිකක් අල්ලගෙන වටපිට ටිකක් ගියේ ප්‍රශ්න උත්තරේ හම්බුනාද කියලා අන්න එතකොට දැන් ධර්මයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම එතන වැටහීම එන්නේ එතකොට ඔය සත්‍ය වැටීම තුලයි. මොකද නැත්නම් සමාධිය තුල දැන්. මොකද අපි දැන් භවනා කරනවා කියලා දැන් වෙලාවට අපි සමාධිය පැත්තටනේ යොමු කරගෙන වෙලා තියෙන්නේ. ඒක සමාධිය තුලින්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනවා. ඒකට අපිට පුළුවන් ඉතිහාසයෙන් උත්තර දෙන්න. සිද්ධාර්ථ තාපසතුමා ඒ මේ ගිහිගෙනික් මිලා ගියාට පස්සේ ඒවකට පැමිණිච්ච ආගමන රූපෝ ආලාර කාලා මුද්දකාරාම පුත්‍ර කියන ඇත්තෝ හම්බෙලා සමාධිය ඉහළටම ගියානේ. හත්වෙනි ධ්‍යානට අටවෙනි ධ්‍යාන දක්වාම ගියානේ. ගිහිල්ලා නමුත් එතුමා ඒ ගුරු අතහැරියේ මොකද? ඒගොල්ල කිං සච්ච ගවේෂී කිං කුසල ගවේෂී නෙවෙයි. ඒගොල්ල ඉන්නේ ලැබිච්ච ditta ධම්ම සුඛේ විඳිමින් බ්‍රහ්ම ලෝක ගැන බලාපොරොත්තු තියන අනික් කටියටත් ඒ සැප ලබා දීම පමණයි. භව භවයෙන් ගැලවීමක් නැහැ. යම් හේතුවකින් සමාධිය නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයේ ආසන්න කාරණාව අර ඉන්න කට්ටියට අඩු ගන්න හැඟීමක්වත් ඇවිල්ලා තියෙන තිබුණා හොඳට සමාධිය තිබුණා ඇවිල්ලාම නැහැ කිසිම කෙනෙකුට හැඟීමක් ඇවිල්ලා තිබුණේ නැහැ මේ සමාධිය කොච්චර දියුණුනත් මේ Taman වඩන සමාධිය අනිත්‍යක් බව හිතන්නේ ඒගොල්ලෝ බය වුණා මේ ලෝකේ අනිත්‍ය නෙවෙයි Taman වඩන සමාධියත් අනිත්‍යයි තමන් වඩපු ආත්ම සමාධියත් දුකක් කියන එක. ඒ හොඳ සමාධිය වන්න ඕන කෙනෙක් ගන්න බන සමාධිය වැටෙන්නේ චතුරාර්ය සත්‍යයෙන් කොයි සත්‍යයද කියලා දාන්න තැනක් නැහැ ඒගොල්ලන්. සතිය විතරක් කියනවා සමාධිය දුක්ඛ සත්‍යයට වැටෙන්නේ කියලා. ඒකෙන් තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ ඒකයි. සමාධිය අනිවාර්යයෙන්ම දුක්ඛ සත්‍යයට වැටෙන්නේ දුක මිනිස්සු පිටිනවා. මම දැන් මේ සභාව පිළිගන්න කැමතිද කියලා. ප්‍රශ්නයක් මතුවෙනවා අපි පොඩ්ඩක් හිත දෙමු. ඉස්සරහින් මතුවෙන ප්‍රශ්නය. ඔව්. ආ මම ප්‍රශ්නේ නැත්තම් දුන්නා නම් ලේසියි. ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. දැන් අපි ඉගෙන ගන්න විදිහට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ඒකායන මාර්ගය හැටියට සඳහන් වෙන නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සම්මා සතිය කියලා සම්මා දිට්ඨි වල ඉඳලා පස්වෙනි ස්ථානෙට වගේ තියෙන්නේ. එතකොට අපි කොහොමද ගලපන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ පැහැදිලි කළ සම්මා සතිය මුල් කරගන්නේ කොහොමද කියලා ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. සම්මා සතිය මුල් කරගැනීම බොජ්ජංග කියන පදයට එක තමයි යන්න ඕනේ. ප්‍රශ්න නගන්නේ අපි දැන් මේ කරගෙන යන එකටම අදාළ ප්‍රශ්නයක්. මේ සතිය මෙච්චරම මුල් තැනදී යුක්තක් නම් කොඩියක් වශයෙන් දදයක් වශයෙන් තියන්න නම් ඇයි සරුවචනාංශයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සතියට ප්‍රධාන තැනක් තුන නැත්නම් නැත්නම් සතිය අහුවෙන්නේ පස්වෙනි වගේ අංගයට. නමුත් මේ බොජ්ජංග කියන පදේ ගත්තාම සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පටන් ගන්න සතර සතිපට්ඨාන. බොජ්ජංග හත පටන් ගන්නේ සම්මා සතියෙන්. සතියෙන් තමයි ඊටු වැඩ ටික කරලා දෙන්නේ. ඒ නිසා මේ සතියෙන් සකස් වෙච්ච හිතට තමයි දෘෂ්ටියක් හරියන්නේ. සම්මා දිට්ඨියක් පහළ වෙන්න පුළුවන් වෙන්නේ. නැත්නම් සත්‍විත් බෝධිපාක්ෂික සම්පූර්ණ වුණාට පස්සේ ආ යන්නේම ආර්ය අෂ්ටාංග මාර්ගයට තමයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සති, සම්මා සමාධි. ඒක ඉතින් මේ මහත්යත් ඒ ප්‍රශ්නේ නැගුවා. සමාධිය සතියට ආසන්න කාරණා වෙනවද? සතිය සමාධියට ආසන්න කාරණා වෙනවද කියලා. මේක ඇත්තටම රෙසිප්‍රොකල් දෙක දෙකට ප්‍රත්‍යুৎপন্ন වෙනවා. නමුත් මේ කාර්යබහුල ජීවිත ගත කරන අය ඒ කියන්නේ ජීවන රටාව පැවිදි වෙලා අරණ්‍යගත වෙලා නැති අයට සමාධිය හරහා සතියට යන තැන ඉඩ අඩුයි. ඔය ජීවිතේ හැම වෙලාවෙම මාරු වෙනවා අවුල් තියෙන නිසා. නමුත් ඒ ඇත්තන්ට ඒක නැති වුණාට සතිය පටන් ගන්න පුළුවන්. පටන් ගත්තට පස්සේ දැන් මේ අත්තු මේ අද දවස ගත්තේ කොහොම දීර්ඝ සලසුම් කරලා කරලා කරලා තමයි. එදාට පුළුවන් අර සතියෙන් ආය සමාධියට යන්න. ඒ සමාධියෙන් සතිය කියන පැත්තට විතරක්ම යනවනම් අපිට කවදාකවත් අරණ්‍යගත වෙලා පැවිදි වෙලා බුදුන් ගෙඩෙන් ඉස්සරහ අපිට මිසක්ක භාවනා කරන්න වෙලාවක් එන්නේ නැහැ. ඒ නිසා ওই 56න් පස්සේ ඇති වෙච්ච බුද්ධ ආගමේ ඒකට කියන්නේ ප්‍රොටෙස්ටන්ට් බුද්දිසම් කියලා. ප්‍රොටෙස්ටන්ත බුද්ධ ආගමක් තියෙන අපි ළඟ දැන්. මේ තියෙන සත්‍ය කොහොම හරි කරන්න ඕන. කරනකොට සතියෙන් මොකද කරන්නේ? මේ එදිනදා වැඩත් හරියට පිළිවෙලක් කරගෙන, ගොනු කරගෙන කොහොම හරි කලබල තියෙනවනම් කලබල තියදී සතිය පවත්වන. පවත්ව පවත්වල පවත්වල කලබල නැති පැය දෙකක් අරගෙන ඒකේ සතිය එක දිගට පවත්වලා සතියෙන් සමාධියට ඒ සමාධියට ගියාම සමාධියෙන් ආයෙ සතිය ආරම්භ වෙනවා. එහෙම මේ යන්න යන්න දෘෂ්ටිය පිරිසිදු වෙනවා. නිසා අද සමාධියෙන් සතියට යනවා කියන මේ ලින්ක් එක නැත්නම් ඒ සම්බන්ධතාවයේ අවලංගු නැහැ. නමුත් අද ජීවිතේ කරන්න බෑ. සමාධිය නඩත්තු කරන්න බෑ විශේෂයෙන් මේ වගේ ගිහි පිරිසට. නමුත් සතියෙන් සමාධියට යන එක ඕනෙම සෙල්ලක්කාරව කරන්න පුළුවන් එක දැන් ඇමරිකාවල ඒගොල්ලෝ රිසර්ච් කරනවා. දිගින් දිගට කියනවා කරන්න පුළුවන් විතරක් නෙමෙයි ඒගොල්ලෝ කියනවා නොකෙරුවොත් heart attack එනවා කියලා. නොකෙරුවොත් blood pressure එනවා කියලා. නොකිරුවොත් බොහොම ඉක්මනට වයසට යනවායි කියලා. නොකිරුවොත් පිසංකොටුවට කෙටි පාර තියෙනවායි කියලා. ඒ නිසා දැන් එක බේතක් කරගන්න. මේ තියෙන සමාජය ඇතුළේ තියෙන මේ විලෝපන වලට බේතක් කරගෙන ඒගොල්ලෝ ප්‍රෙඩික් කරනවා තව අවුරුදු 4ක් 5ක් යනකොට ලෝකේ තියෙන පළවෙනිම බේත සතිය බවට පත් වෙනවා කියලා. මොකද හේතුව වෛද්‍යවරු ඉන්නවනම් දන්නවා දැන් හොයාගෙන තියෙන සෑම බෙහෙතකින්ම after effects and side effects තියෙනවා. පසු ප්‍රතිඵල සහ අතුරු ආබාධ දෙනවා. ඒකෙන් ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එකක් එනවා. බෙහෙතෙන් හදගත්ත ලෙඩ කියලා જાතියක් එනවා මොන්නම උත්තරයක්වත් නැහැ. සතිය කවදාකවත් අතුරු ප්‍රතිඵල නැහැ. සතිය කවදාකවත් මේ පසු ප්‍රතිඵල නැහැ. ඒ නිසා සතියෙන් කවදාකවත් ලෙඩක් එන්නේ නැහැ. ඒ නිසා දැන් ඒක තමයි ඇත්තටම හොයා හොයානවා යන්නේ. මේ සතිය ලෙඩුන්ටත් අබෞද්ධයන්ටත් මිත්‍යා දෘෂ්ටිකයන්ටත් විකුණන්න පුළුවන්. ඒකට කියන්නේ ආගමක් කියලා. be here and now. වර්තමානයේ හිටපන්. දෙකේ හතරේ පන්ති ළමයින්ට උගන්වනවලු ස්ට්‍රෙස් රිඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකේදී පන්ති ටීචර් නැති වෙච්ච වෙලාවේ එක එකනට කොනිටනවා විරිටනවා ඒක ඉතින් පොඩි උන්ගේ හැටිනේ. ඉතින් ඒක වෙනකොට ඒ ළමෙන්ද කියනවලු එයා ඔයාට විරිටවුවට එයා ඔයාට කොනිටට ඔයාට කේන්ති ගියොත් ඔයා පරාදයි කියලා. එච්චරයි. වෙන මොනවක්වත් කියන්නේ කවුරු ඔයා කොප්පන්න හැදුවත් අර කේන්ති ගියොත් ඔයා පරාදයි. ඒ නිසා ඔයා පරිසං වෙන්න ඕනේ මොකටද? අර ගොල්ලෝ කුප්පන් හැදුවොත් කුප්පෙක් වෙන්න එපයි. කුප්පේ කියන්නේ මොකටද අපේ ගමේ? අනුන්ගේ දේවල් වලට කිපෙන මිනිහා. එතනින් මේ ළමයට තේරෙන පටන් ගන්නවා කවුරු මොන උලිහිලි පෑවත් තරහ නොවි ඉන්නට මට අයිතිවාසිකමක් තියෙනවා හැකියාවකුත් තියෙනවා ඒක තමයි මම කළ යුත්තේ කියලා. එහෙම කිසි බෞද්ධ බුදුහමරගේ නමක් කියන්නෙත් නැහැ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන්නෙත් නැහැ සම්මා සති කියන්නෙත් නැහැ. ඉතින් ඒක දැන් විශාල වශයෙන් පැතිරෙනවා. ඉතින් ඒක වෙනකොට අපි දන්නේ නැහැ බෞද්ධයන්ගේ account එකට නම්බුව ලැබෙනවා. මොකද ඉස්ලාම බුදුරජාණන් වහන්සේ විතරයි මේක නොපැකිලා දේශනා කරන්නේ. වෙන කිසිම සාස්ෘණ වංශනමක් සද්ධාව ගැන කතා කරලා නැහැ කියලා මේගොල්ලෝ වාද කරන්න ඉන්නේ නැහැ. ඔය හැම ශාස්ත්‍රුණන්තෙම කතා කරලා තියෙනවා. ඒ වගේම වීරිය ගැන කතා කරලා තියෙනවා. සමාධිය ගැන කතා කරලා තියෙනවා. ප්‍රඥාව ගැන කතා කරලා තියෙනවා. ඔයලා බෑන කවුරු හරි ශාස්ත්‍රුණාංශනමක් අප්‍රමාදේ සතිය කියන වචන වැරදිලාවත් ඒගොල්ලන්ගේ සුද්ධ ලිවිල් එකට ගිහිල්ලා තියෙනවද කියලා? සරුවත්යන්සි පිරුණම් පෑවෙම අප්‍රමාදේන භික්කවේ සම්පාදේත මහණි අප්‍රමාදීව සම්පාදනය කරා වූ වය ධම්මා සංඛාරා මේ සංස්කාර ධර්ම කොහොමවත් වැයෙන සුළුයි කියන්නේ. නමුත් මම හොයන්න පටන් ගත්තේ 79 මම පැහැදිලිව ප්‍රකාශ කරනවා මම ඇත්තට ගැඹුරට ඒ කාලේ හෙව්වේ නැහැ. ඔ කිසිම ලාංකික කෙනෙක් තියෙන්නේ නැති මම හොයපතංග නැතුණා වෙන්නේ නැති සතිය හෝ අප්‍රමාදේ කියන එක උගන්ලා බණක් කියන භාවනා කරන යුගයක් මට තිබුණේ නැහැ. තිබුණා නම් අනිවාර්යයෙන්ම මම 88 වෙනකන් ඉන්නේ මම 79 80 පැවිදි වෙනවා. අවුරුදු 8ේම කෙරුවේ මේ මේ හාමුදුරුවෝ මට කියාපේක ඇත්තද කියලා බලන්න හැමතැනම ගිහලා පවුරු ගාලා බැලුවා කවුරු හරි මේ ජීවිතේ වටිනා ධර්මයේ සතිය කියයිද අප්‍රමාදේ කියයිද කියලා. ඕ හැම හාමුදුරු කෙනෙක් ගාම ගිහිලා ආශ්‍රය කරාම. ආශ්‍රය කෙරුවා නෙවෙයි ඔත්තු බැලුවා. ඔයගොල්ලොත් කරන්නේ මගේ ඔත්තු බලන එක තමයි. දැන් ඒක මම දන්නවා. ඒක නැතුව බෑ. ඒ කරන්නේ මේ මගේ ඒව හොයන්න නෙමෙයි මේක ඇත්තනම් ඕගොල්ලෝ ඒක හෙට ඒ ඇඳුම ඇඳ ගන්න. මට ඕගොල්ලෝ ඇඟුම ඇද්දත් එකයි නැතත් එකයි. මොකද මේ සතියේට එහෙම කාගවත් මුකු ගහන්න ඕන කමක් නැත්තේ නෑ. ඒක ගිය දවසේම ඒ කියන්නේ මේ සතිය තමයි ප්‍රධානම දේ කියලා කිව්වට පස්සේ එතන ඉඳලා කිසිම බාධාවක් නෑ වැඩේට. ඒ ධර්ම මාර්ගයේ පෙරලෙනවා. හැබැයි බෞද්ධයෝ හම්බෙච්චාම බාධා කරනවා. ඒගොල්ලෝ ඇවිල්ලා වාද කරනවා හැප්පෙනවා. මොකද ඒගොල්ලෝ හරිය කැමති මේ සද්ධාව ඉස්සරහින් තියාගන්න, සමාධිය ඉස්සරහින් තියාගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ ශ්‍රද්ධාව ප්‍රඥාව සමාධි වගේ දේවල් සතියෙන් පන්නර ලැබලා නැත්නම් කවදාත් කෙලින් හිට ගන්න බෑ. ඒක බොහොම දුර්වල වෙනවා. ඒක නිසා ඔය මම දන්නවා පැහැදිලිව මේ වගේ සබාවක මම පැවිදි වෙන්න ඉස්සලා තිබුණාට වැඩිය බොහෝම ඔයගොල්ලෝ සිල්වන්තයි. මොකද මම දන්නවා බොහොම පැහැදිලිව මම දුසිල්වතෙක් විදිහට මම ගත කරලා තියෙනවා. ඒතියෙදිත් මට අද මේ වගේ ආසනයකට ඇවිල්ලා මෙහෙම බණ කියන්න පුළුවන් උනේ කිසිසේත්ම මගේ ශ්‍රද්ධාව නිසා නෙවෙයි. කවදාකවත් නෑ. ඒ වගේම අපේ ගෙදර ඉන්න මනුස්සයෙක්ගෙන් අමුතම අමුම මැට්ටමම. ඉගෙන ගන්න ගියාම ඉස්කෝලේ කවදාකවත් කවුරක්වත් හිතේ නෑ ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. පොතවල කෑලි නෑ, අතේපයි කෑලි නෑ, ඇඳුමක් පිළිවෙලට තියාගෙන ඉන්නේ නෑ. ඉතින් නමතර අර මේ සතියයි කරන්න ඕන කියලා දැනගත්තට පස්සේ මට පුදුම හිතෙනවා නිකන් ගැරන්ටි එක කරන පොල් කඩු පිටින් ඇතලා ගත්තා වගේ සම්පූර්ණ වෙනත් හැම දෙයකටම නිවැරදි දැක්මක් ඇවිල්ලා නිවැරදි දැක්මක් නැත්නම් නිවැරදි දැක්මක් නැති බවවත් දන්නවා. එන්න පටන් ගන්නවා. ඒ නිසා මේකේ වයස ભેදයක්වත් බෞද්ධ බෞද්ධ ભેදයක්වත් ස්ත්‍රී පුරුෂ ભેදයක්වත් මොකක්වත් නැහැ. නමුත් ඒක පිළිගන්නේ ඊට ඉස්සෙල්ලා සෑහෙන වැරදි කරලා තියෙන්න ඕනේ. නැත්නම් අත්දැකීම් තියලා තියෙන්න ඕනේ. නැත්නම් මේක කිව්වට පිළිගන්නේ නැහැ. ඉතින් අත්දැකීම් තියෙන කෙනාට මම හිතන්නේ මම කොනහනවයි කියලා. මම රිදවන්න හදනවයි කියලා. මොකද මට මේ ප්‍රශ්නේ මාත්‍රිකාව ආවේ මට රිදිච්ච නිසා තමයි. මගේ තියෙන බෞද්ධත්වයට මට අභියෝග කරා. උඹලඟේ තියෙන බෞද්ධත්වයේ කොන්ද කොන්දක් නැහැ, ඔලුවක් නැහැ කියලා. ඊට පස්සේ තමයි මම බැලුවේ මේක දෙන්න යනකොට ඇත්තටම පුදුම විදිහට ඒකේ ආනිසංශ තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්මයට කෙලින්ම සතිය යොමවන්නේ. ඒක ඔය මොගරාජ සූත්‍රයේදී ඒ මොගරාජ ඇවිල්ලා සරුවච්චන්සින් අහනවා ප්‍රශ්නයක් සවන්ති සබ්බන්ති ලෝකේ සෝතානං කිම් පිටියරේ සෝතානං සංවරබ්බ්‍රෝහි කිංති සෝතා පිටියරේ කියලා ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ මේ ජීවිතයේ නැත්තම් අපේ චිත්තසංතානේ ලෝකයේ පුදුමාකාර ක්‍රොස් කරන්ට්ස් එහාට මෙහාට දුවන දියසුලි දියවැල්. ඉන්සාන්ස අපි කවදද මේ දියසුලි දියවැල් කීකරු කරන්නේ? කවදද අපි මේ දියවැල් නතර කරන්නේ කියලා. ඊට පස්සේ සරුවචාන්ස කියනවා සමන්ති සබ්බන්ති ලෝකේ සබ්බානං සෝතානං සෝතානං කිං පිටිය. නිවාරණේ නිවාරණේ සති තේසං නිවාරණය කියලා කියනවා. මේ අකීකරු වූ ප්‍රවාහ ක්‍රොස් කරන්ස් කීකරු කරන්නේ සතියෙන් කපන්නේ ප්‍රඥාවෙන් කියලා. ඒ කියන්නේ මේ අනිත්‍ය කනත්ම වැටහිලා කෙරෙන්නේ ප්‍රඥාවෙන්. නමුත් ඒකට අදාළ පරිසරය සකස් කරලා දෙන්නේ සතියෙන්. දැන් ඔය පොල්ගොල්ලේ වේල්ල ගහන්න ගියාට පස්සේ ඒ ගඟ එකසරම ඩෑම් එක ගහන්න බෑ. ඉස්සෙල්ලා කරන්නේ වැලි කොට්ට ගහලා తాවකාලිකව ඩෑම් එකක් ගහනවා. ගඟේ පැත්තකට වැලි කොට ගහලා හරි ගසලා එතන කනුව ගහ ගන්නවා ස්ථිරව. ඊට පස්සේ ඒ පැත්තේ වතුර යන්න දැල්ලා එහා පැත්තේ වැලි කොට බැම්මක් ගහලා ගහන. ඒ වගේ අර වැලි කොට බැම්මෙන් තමයි කොන්ක්‍රීට් බැම්මට කීකරු කරගන්නේ ගඟ. ඊට පස්සේ කොන්ක්‍රීට් එක මැද තමයි ස්ලූස් ගේට් එක දාලා ගඟ සම්පූර්ණයෙන්ම හරස් කරන්නේ. එතකොට අර වැලි කොට බැම්ම වගේ තමයි සතිය. ඒක ස්ථිර දේ හැදෙන්න සමාධිය ප්‍රඥාව හැදෙන්න හොඳ ඒ කියන්නේ ගඟ දඟලද්දි කොන්ක්‍රීට් හයි වෙන්නේ නැහැ නේ. හරි ගැසලා දෙන නිසා ඉස්ලාම සතිය අඳුල්ලා දුන්නාට පස්සේ අපි ළඟ දැනට තියෙන ප්‍රභව දැනට තියෙන පාරමිතා දැනට තියෙන අදිෂ්ඨාන ශක්තිය හොඳටම ප්‍රමාණවත්. ඒක පිළිබඳව කිසිසේත්ම මම දකින්නේ කිසිම කෙනෙකුට අඩුවක් තියනවා කියලා. වෙලා තියෙන්නේ මේ කරත්තේ ඉස්සරහට දාලා ගුණා පස්සට දාලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේ වැඩේ යන්න නම් ගුණා ඉස්සරහට දාන්න වෙනවා කරන්න දෙනවා ගුණා වුණත් කරත්තේ තමයි වැදගත් දේවල් තියෙන්නේ. නමුත් අපි හිතනවා වැදගත් දේ තියෙන නිසා ඒක ඉස්සරහට යන්න ඕන පස්සේ ගුණාට රිවර්ස් ගියර් නැහැ. උඩ තියෙන ෆෝවර්ඩ් එක විතරයි ඒ නිසා කරන්න දෙයක් නැහැ. ගුණා ඉස්සලා ගියොත් කරත් යනවා. තමන් කියන්නේ සද්දා බිම තියන කියලා. මං කියන්නේ ප්‍රඥා බිම තියන කියලා. මං කියන්නේ සද්ද මේ සත්‍ය මොකද්ද මේ සමාධි බිම තියන්නේ කියලා. මේට ඉස්සරහින් කොඩිය ගෙනියන්න ආරින්න. සතිය ගෙනියන්න ආරින්න ප්‍රධානම දේ වාද නැහැ. සමාධි මේ සතිය ඉස්සර වෙච්ච කෙනා තුළ කවදාකවත් කිසි කෙනෙක් එක පැටලිලක් නැහැ. මොකද එයාට පැටලලා තියෙන කොතනද කියලා දන්නවා. ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ පාර හදාගෙන යන්න. ඒ නිසා මම කියනවා පැහැදිලිව නාකි මිනිස්සු ප්‍රශ්න ඇහුවත් අයියට වැඩක් නැහැ. තරුණ කොල්ලෝ කෙල්ලන්ට සාසනේ වඩන්න නම් සද්ධාව දිගේ කියලා කරන්න බෑ. ඒත් යන කරන්න තියෙන්නේ අධ්‍යාපනය හරියන්න හෝ එහෙම නැත්නම් සෞඛ්‍ය හදාගන්න හෝ පොඩ්ඩක් සතිය කියන එක සිලබස් එකේ කෝස් විශ්වවිද්‍යාලේ පැය 100ක විතර කෝස් එකක් දෙනවනම් ඔය කොහොම දේවල් අතරමැද යහපත් පුරවැසියෝ හැදෙයි කියලා. ඉතින් ඇමරිකාවල දැන් කරනවා ස්ට්‍රෙස් රිඩක්ෂන් ප්‍රෝග්‍රෑම් කියලා පුරුදු කරනවා. ඒ මේ ජොන් කබට්සින්ගේ යාගේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා සම්පූර්ණ ස්පිරිතාලයක් වෙන් කරලා තියෙනවා. ඒ ස්පිරිතාලය අවුරුදු 20 ගාණක් ඒගොල්ලෝ කරන්නේ. ඉස්පිතාලේ ලෙඩුන්ටත් සේවක පන්තියටත් දොස්තරලටත් ඔක්කොටම කියලා තියෙනවා නැවතිල්ලේ සතියෙන් නිස්සද්ද වැඩ කරන්න. ඉස්පිතාලේ වැඩ කරනකොට සතිය මුල් කරන් තියාන කරන්න කියලා. දැනට 140ක ප්‍රතිඵල වැඩි එකම වෛද්‍ය ක්‍රමය යන්නේ නමුත් ඒ එළම හැම කෙනාම එළඹ සිටි 100න් වැඩ කරනවා නම් සතියෙන් කරනවා නම් මේ සාමාන්‍ය ඇලපතික් වෛද්‍ය ක්‍රමේ පවා 140ක ප්‍රතිඵල පෙන්වනවා කියලා. දැන් හම්බුනේ එහෙම තමයි ආධුනිකයා හිතන්නේ. එහෙම තමයි ආධුනිකයා කරන්නේ. ඒක හරියට කියනවනම් අපි ඩ්‍රයිවිං ඉගෙන ගන්න වෙච්චාම වාහන නැති මිනිස්සු නැති පාරක් ගිහිල්ලා තමයි අපි ඩ්‍රයිවිං ඉගෙන ගන්න. ඒක ඩ්‍රයිවිං ඉගෙන ගන්නෙ මොකටද? ඉක්මනට යන්න. ඩ්‍රයිවිං ඉගෙන ගන්නකොට ගියාම මොකද්ද? හිමීට කාර් එක පදවන්න කියලානේ කියන්නේ. ඩ්‍රයිවිං ගන්නකම් කියන්නේ slow slow gas gas දෙන්න එපා. හිමීට හිමීට යන් කියලා. ඉතින් අපි මේ කාර් එක ඉලවන්න හදන ලයිසන්ස් ගන්න හදන ඉක්මනට යන්න තමයි. නමුත් කියනවා සෙනග නැති පාට ගිහිල්ලා කරන්න කියලා. මොකද සෙනග ඉන්න පාරක ගියොත් එහෙම ඇක්සිඩන්ට්. ඒ නිසා අපි පොඩ්ඩකට පැත්තකට වෙලා හදලා ඊට පස්සේ ඩ්‍රයිවිං පුරුදු වුණාට පස්සේ එමෙිට එමෙිට එමෙිට අපි අර පුරුදු පාට යනවා. ඒ ඒක නිසා සතිය වඩන්ඩ හිතවිලි කිසියම් බාධාවක් නැහැ. සතිය වඩන්ඩ මතකයේ බාධාවක් නැහැ. සංඥාව බාධාවක් නැහැ. ඒ මොකද අපි භාවනා කරනකොට අරමුණක් අරගෙන භාවනා කරනවා කියන්නේ මම නිදර්ශනයක් වශයෙන් අපි උදේ මතක් කරපු ආනාපානේ ගන්න. දැන් ආනාපානේ කර කර ඉන්නකොට හිතවිලි එනවා. එතකොට ඒක සාමාන්‍යයෙන් යෝගාවචරයේ කියවන්නේ භාවනාවට බාධා වුණයි කියලානේ. නමුත් හිතවිලි තියෙන බව දැනගන්න පුළුවන්කම තියෙනවනේ. එහෙනම් ඒක සතියේනේ. දැන් මම ඉන්නේ ආනාපානේ නෙවෙයි බව දන්නවා. ඉන්නේ හිතවිලි බව දන්නවා. ඕකට කුලප්පු වෙන එක තමයි සතිය නැතිකම. කුලප් වෙන්නේ නැතුව මම ගියේ ආනාපාන දිගේ දැන් නෑ දැන් තියෙන සතිය හිතවිලි කියලා දැනගත්ත කිසි බය වෙන්න දෙයක් නෑ අරමුණ මාරු වෙලා තියෙනවා නමුත් සතිය තියෙනවා නමුත් ඒක ආධුනිකයට අමාරුයි ආධුනික හරි නොරුස්නාසුලුයි නොයවසනාසුලුයි ඒ නිසා අපි කියන සද්ද නැති හිතවිලි නැති තැනකට ගිහිල්ලා නිකන් ඔපරේෂන් තියටර් එක ඔපරේෂන් කරනවා වගේ දෙනවා නමුත් වේදනාවට පසනා කියන්නේ මොකද්ද භාවනා කරගෙන ඉනකොට අනිවාර්යයෙන්ම වේදනාව එනවා එතකොට ආනාපානයේ ඉන්න සතියත් පවත්තන ගමන් ආනාපාන සතිය පවත්තන ගමන් මේ වේදනාවක් ආපම කොතෙන්ද දෙක කැඩෙන්නේ? ඒක තියෙද්දිම ආනාපානෙ පවත්වන්න පුළුවන්ද? එනතන් ආනාපානෙ බහා තබලා මම වේදනාවට යනවද කියලා ගියේ නැත්නම් ඒ භාවනාව ඒ සතිය වැඩෙන්නේ නැහැ. ඒ චිත්තානුපසනාව කියන්නේ මොකක්ද? මේ හිතට පහළ වෙන নানা ආකාර හිතවිලි සංඥා එනකොට ඒ තියෙද්දි ආනාපානෙ පවත්වන්න පුළුවන්ද? නැත්නම් ආනාපානි අකාමකාන හිතවිලි එනකොට හිතවිලි වල ඉන්න බව සතිමත් වෙන්න පුළුවන්ද කියනකොට ඒක අර පරිේශණයම විවිධාංගීකරණයක් වෙන්නේ. ඩයිවර්සිෆිකේෂන් එතකොට ප්‍රශ්නයක් එනවා මොනවාක්වත් නැත්තන පවත්තන සතියද ශක්තිමත් සතිය එනතන බාධා සහිතව පවත්තන සතියද ශක්තිමත් සතිය කියන්නේ. මොකද හිතන්නේ? එහෙනම් අර ප්‍රශ්නේ අපිට හිතන්න පුළුවන් ආධුනිකයේ කර විදියට බැසගත්තට පහු වෙනකොට බාධා වලින් තමයි පන්නරේ හිටින්නේ. ඒකෙන් තමයි ආ දුක්ඛ සත්‍ය මොකක්ද කියලා අවබෝධ කරගන්නේ. මම පටන් ගන්නකොට අපි ප්‍රශස්ත தত্ত্ব දෙනවා. ඉතින් ඕනම ශිල්පයක එහෙමනේ. ඕනම ශිල්පයක් පටන් ගන්නකොට මුලදී පන්ති කාමරයකට ගෙනිලා සද්ද බද්ද නැතුව අපි සබ්ජෙක්ට් එක උගන්වනවා. ඊට පස්සේ තමයි ෆීල්ඩ් එකට අනගන්නේ. ඊට පස්සේ තමයි ජාතික මට්ටමට යන්නේ. මේ වගේ සතිය පටන් ගන්නකොට ඒක අවශ්‍යයි. ඒකෙමුත් සමත සමාධි විපස්සනා සමාධි කියලා සමාධිය කොටස් දෙකක් අඳුන ගන්න හදනවා. සමත සමාධිය වඩන්න සතිය වඩනකොට සප්පාය කරුණු අවශ්‍යයි. විපස්සනා සමාධිය වඩනකොට සප්පාය කරුණු නැති තත්ත්වයේ වෛද්‍යල තමයි අවශ්‍යතාවය වෙන්නේ. අපිට ඒ සප්පාය කරුණු නැණි හැම වෙලාවෙම කතරතරේ වැඩ කරනකොට ඒත් අපිට සමාධියක් ගන්නත් පුළුවන් සත්‍යයක් ඇති කරන්නත් පුළුවන්. ඒකට කියන අපි විපස්සනා සමාධිය කියලා. ඒක කියන්නේ හරියට මේ විපස්සනා සමාධියයි සමත සමාධිය ගත්තාම ටාගට් ෂූටින් කියන ලෑල්ලක් හිටවලා ලෑල්ලට වෙඩි තියනවා හෝ විදිනවයි කියලා මේ එල්ලේ පුරුදු කරන ගතියක් තියෙනවා. ටාගට් බෝඩ් එකක් තියලා තමන් හිටගෙන නැත්නම් ටයිපෝඩ් එක තුවක්කු හිර කරගෙන වෙඩි තියනවා වෙඩි තියලා අන්තිමට අර මැද බුල්සයි එකට තිබ්බට පස්සේ ලකුණු හම්බ වෙනවා. ඒක අමාරුයි ඇත්තට. හැයෙන පුරුදු කරන්න. නමුත් පණින පිම්මට වෙඩි තියනවා කිව්වා සතෙක් පයින්න පිම්මට වෙඩි තිබ්බා කියම ටාගට් එක ෆික්ස් නැහැ. ටාගට් එකක් දුවනවා ඒත් පයින්නවා. ඒ සමත සමාධිය ටාගට් ෂූටින් වාගේ විපස්සනා සමාධිය පයින්න පිම්මට වෙඩි තියනවා. මේක හරි ස්පෝටි. මේක හරි සෙල්ලක්කාරයි මේ. විපස්සනා සමාධිය. කරන්න පුළුවන්. ඇත්තටම මේ අභියෝග ඉල්ලන තරුණ වයස කට්ටියට ඒක හොඳ අභියෝගයක්. ස්පෝර්ට්ස්මන්ෂිප් එකක් අර ටාගට් බෝඩ් එකට වෙඩිචෙනට වැඩිය පයින් පිම්මට වෙඩිචෙන එක. ඉතින් අපිට මේ කෙනෙක් කියනවා නම් ටාගට් ෂූටින් කරන්නේ නැතුව අපිට මේ ගේම් සෙන්චුරි එකට ගිහලා සතෙකුට වෙඩිචන්න බෑයි කියලා අද තියෙන කම්පියුටර්ස් වල කියනවා හෑන්ඩ් බුක් කියවලත් කම්පියුටර් ඉගෙන ගන්න පුළුවන් කීබෝඩ් එක ගහලත් ඉගෙන ගන්න පුළුවන් කම්පියුටර් සයන්ස් වලට කම්පියුටර් හෑන්ඩ් බුක් එකක් මෙච්චර විතරයි බයිබල් එකට වැඩිය පොඩ්ඩක් ලොකුයි ඔය වහන්න නිකන් page maker එකක් හරි මොකක් හරි යන්න බලන කොච්චර තියෙනවද කියලා මොකක්වත් ඕනේ නැහැ බෝඩ් එක ආපම කෝකෝ system එකට. සොයන්නාට සම්භවයි කියලා ගහගෙන ගහගෙන යනකොට හම්බ වෙනවා. දැන් ඔය පොඩිවම ඉගෙන ගන්න කිසි කෙනෙක් හෑන්ඩ් බුක් කියවලා නැහැ. එනිසා බුදුරජාණන්සේ මේ දෙකටම ඉඩ තියලා තිනවා අර සෙල්ලක්කාර මේ දඩබ්බර ක්‍රමය. ඒ කියන්නේ විපස්සනා සමාධිය අර සම්ප්‍රදාන කූල දී යති සාධකයන් ඇති උපරිම තත්ත්වය අර සමත සමාධිය දෙකම අගය කරලා තියෙනවා. ඔය එකෙදී මේ චෛතසික තුනක් කතා කරන්නේ ආතාපි කියලා කියන්නේ වීර්ය චෛතසිකය ආතාප වීර්ය සම්පජානෝ කියලා කියන්නේ ඥාණය, සතිමා කියලා කියන්නේ සතිය. සතිමා කියලා කියන්නේ සතිමත් පුද්ගලයා කියන එකයි. ඒ පුද්ගලයා ආතාප වීරි කියලා කියන්නේ නිදිමතට වැටෙන්නේ නැතුව කුසීත වෙන්න දෙන්නේ නැතුව මොකද කියන්නේ කෙලස් තවන වීරියෙන් යුක්ත කියන නම තියෙන්නේ. කෙලස් තවන වීරියෙන් යුක්තව සම්පජානෝ කියලා කියන්නේ ඥාණයට ඉඩ සලසන විදියට නැත්තම් ඥාණය මුසු කරගත්ත සතියක් පවත්වනවා කියලා. ඉතින් ඒක බලනකොට මෙතනදී සාමාන්‍යයෙන් සති සම්පජඤ්ඤය කියලා යෝ වචනේ පාවිච්චි කරන සතියට පස්සේ සම්පජඤ්ඤය තියෙනවා. සතිපට්ඨානයේදී සම්පජානෝ සතිමා. ඥානවන්තව සතිය වඩනවා කියලා. ඒ කියන්නේ මේ හැම ධර්මයක්ම ප්‍රත්‍යুৎපන්නයි. ඥානය සතියට තුරු දෙනවා ආය සතිය ආය ඥානයට තුරු දෙනවා. අපි සාමාන්‍යයෙන් ওই පටිච්චසමුපාදය ඉගෙන ගන්නකොට දන්නවා අනුලෝම ප්‍රතිලෝම කියලා ක්‍රම දෙකක් තියෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නේ ලීනියර් සිස්ටම් එකට එක පැත්තකට යන අධ්‍යාපන ක්‍රමයක් අපිට තියෙන්නේ. ඔය මට මතකයි ඔය මේ ළමයින්ට ඒ චිත්‍රකතා මාර්ගය උගන්වන තැනක ඒ චිත්‍ර ඇඳලා ලකුරු පෙන්න තැනක කියලා තියෙන අන්තිම පිටුවේ සඳුදා උදේ පටන් සිකුරාදා අන්තිම වෙනතෙක් මේ සියලුම සත්තු වමේ සිට දකුණට ගමන් කරන්නාහ කියලා. මම බැලුවා මේක මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. මේ පොඩි උන්ට උගන්වනවා ලියනකොට අකුරු වම ඉල්ල දකුණ ලියපන් සඳුදා උදේ පටන් ගත්තම ඉරිද හැන්ද වෙනකම්ම උන් කරන්නේ ඒක තමයි. සෙනසුරාදා ඉරිද උන් පිස්සු කියනවා. එහාටත් දුවනවා මෙහාටත් දුවනවා. අර වෙලාවදී උගන්වනවා මේ එක පැත්තටම ලියන්න. ලියලා ලියලා ලියලා ලියලා අපි දැන් මේ පැත්තට ලියනවා කිව්වහම අපිට හිතෙන්නේ වැරදිලා කියලා. බුරුම් භාෂාවේ බුරුම් මේ අරාබි අකුරු ලියන්නේ දකුණට වමට. චීනේ ලියන්නේ උඩට පල්ලයට. අපි එහෙම ලිව්වොත් එහෙම දැන් අපි හිත බුදුම විදිහට කන්ඩිෂන් කරනවා මේ අධ්‍යාපන ක්‍රමෙන්. ඒක අල්ලන්නේ මේ ලීනියර් රිලේෂන්ෂිප් එකක්. මේට්‍රික්ස් එකක් ඉගෙන ගන්න අපිට බෑ. මොකද අපි දන්නේ එක පැත්තකට යන ක්‍රමයක්. ඒ ක්‍රමයට අහුවෙන් ටික විතරයි. නමුත් සරුවචන් ආංශේ ඤෙය්‍ය මණ්ඩලයකින් වැඩ කරන්නේ. උන්වහන්සේ 3 dimensional figure එක දුවන්නේ. නිසා උන්වහන්සේට පුළුවන් එහෙ මෙහෙට මෙහෙන් එහෙට තියෙන සම්බන්ධකම් සේරම. නමුත් ඒ කාටද දේශනා කරනකොට දේශනා කරන්න ඉන්න පු탁 ජනමනස නිසා උන්වහන්සේ දේශනා කරන්නේ රේකී ක්‍රමයට. අවිජ්ජා නිසා සංකාර සංකාර නිසා විඥාන. නමුත් මතක තියාගන්න අවිජ්ජාව කියන චිත්තක්ෂණේ ওই චෛතසික සේරම තියෙනවා. සංස්කාර කියන චිත්තක්ෂණේ චෛතසික සේරම තියෙනවා. අවිජ්ජාව තියෙන මොහොතදී මොනිටර් වෙන්නේ අවිජ්ජාව අනික් එක්කන පන්ති සාමාන්‍ය ළමයි බවට පත් වෙනවා. සංස්කාර කියනකොට සංස්කාර මොනිටර් වෙනවා අවිද්‍යාව සාමාන්‍ය ළමයි බවට පත් වෙනවා. පන්ති එකමයි. මොනිටර් මාර්ගෙට. අපිට හිතෙන්නේ එහෙම නෙවෙයි අවිද්‍යාව කියලා වෙනම එකක් තියෙනවා ඊට පස්සේ සංස්කාර කියලා සම්පූර්ණ වෙනත් එකක් එනවා ඊට පස්සේ විඥාන කියලා එනවා ඒක නම කිසිම වෙනසක් නැහැ අර ඉස්සරහට මතුවෙන ප්‍රකට වෙන චෛසිකේ විතරයි වෙනස් වෙන්නේ ඒක නිසා අපිට අමාරුයි කොහොමද සතිය සම්පජඤ්ඤයට උදව් කරන්නේ සම්පජඤ්ඤ නැවත සතියට උදව් කරන්නේ කියන එක පටිච්ච සමුප්පන්නයි ඒ නිසා සාමාන්‍යයෙන් පොත්වල තියෙන සති සම්පජඤ්ඤ නමුත් මේ අහපු ප්‍රශ්නේ හැටියට සම්පජානෝ සතිමා කියන පැත්තට යනවා. ඒක ඇත්තටම ඔය අර මම ගිය පාරත් ගෙනවා අපේ ඔය ලොකු ස්වාමීන්වහන්සේ ලියලා තිබුණා ආනාපාන සති කියලා පොතක්. ඒකේ පදෙන් පදයට පදෙන් පදයට ඒ ස්වාමීන්වහන්සේ සාමාන්‍ය අර්ථ දැක්වීමක් කරලා තියෙනවා ওই පද තුන ගැනම. මේකේ තියෙන ප්‍රශ්න වගේ දීපපත් කරලා තියෙනවා. ලිඛිත ප්‍රශ්න තියෙනවා භාවනාවේ යෙදෙන වැඩිහිටියාය භාවනාවෙන් පසු අපේ පුරුදු ජීවිතයට අමුසමි ජීවිතයට ඇතුල් වෙනවා මේ කරුණු දෙක අතර ගැටීමක් තියෙනවා නේද conflict of interest uh, ප්‍රශ්නයක් නේද කියලා. Uh, ඇත්තටම ආගමික ආගම කියන වචනේ ගත්තොත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ධර්මයේ තියෙන වචනේ ගත්තොත් ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ ආගම කිව්වහම රිචුවල්ස් ටිකක් තියෙන. ඒ කළ යුතු, නොකළ යුතු, යුතු අයුතු දෙකක් තියෙනවා. මේ දේ කෙරුවොත් හොඳයි, මේ දේ කෙරුවොත් නරකයි කියලා. ධර්මයේ තියලා තියෙන්නේ යුතු දේ යුතු වෙන්නේ මොකද, අයුතු දේ අයුතු වෙන්නේ මොකද වෙන්නේ කියන එක දැනගන්නවා මිසක්කා යුතු අයුතු වලට හිර කරන්නේ නැහැ ධර්මයේ. ධර්මයේ ඇති හැටිය දැකීමට උත්සාහ කරන්න. ඒක නිසා අපි දැන් මෙතන උදේ 8 ඉඳලා හැන්දෑව පහ වෙනකන් අපි Brahmacharya රකිමින් සිල් රකිමින් ගත කරනවා. ඊට පස්සේ අපි දන්නවා මේ සමාදාය සික්කති සික්ඛාපදේසු අපි සමාදන්ව රකින්න සික්ඛාස්වදයක් මෙතන තියෙනවා. පහට සික්ඛාපදය බිබිම තියෙනවා. බිම තියලා ගිහිල්ලා අපි සාමාන්‍ය කරන්න තියෙන කටයුතු එදිනදා කටයුතු කරනවා. එතකොට අපි දන්නවා සිල්පද පිළිබඳව අපිට එච්චර ලොකු ප්‍රමුඛතාවයක් නැහැ. අනික් කටයුතු කරනවා. නමුත් අර සිල්පද පවාරණය කරලා කරන එකෙන් ඒ සිල්පද වලට ගෞරවයක් අපි කරලානේ කරන්නේ. සිල් සමාදන් වෙලා සිල් කඩනව නෙවෙයිනේ. නිසා සිල් පවාරණය කරාට පස්සේ අපි දන්නවා ඉතින් බැරිකමට අපේ තියෙන අසරණකමට අපේ ඉතින් මේ දේ කරන්න ඕන. නමුත් පුළුවන් වෙලාවේ සුද්ධයට කරනවා. උපමාවක් විදිහට කියනවා නම් උපසම්පදා වෙච්ච භික්ෂුවක් පාරජික හතරක් තියෙනවා. ඒ පාරජික හතර කැඩුණොත් එයාගේ භික්ෂුත්වේ නැති වෙනවා. පළවෙනි එක තමයි ස්ත්‍රීන් පුරුෂයන් අතර කරන මෛතුන සේවනය කෙරුවොත් භික්ෂුත්වේ නැති වෙනවා. නමුත් සරුවචනාංශයේගේ විනය නීති අනුව කෙනෙකුට ස්ත්‍රියාවක් දැකලා තද්ද රාගයක් ඇති වෙනවා, තද්ද කාමයක් ඇති වෙනවා, දාහයක් එනවා. එයාට මේ මේ වැඩේ ඒ කාමසේවෙන් නැතුව ස්ත්‍රිය නැතුව ඉන්නම බෑ. එතකොට මේ පුද්ගලයාගේ ජීවිත තර්ජනයක් එනවා. කාම දාහය නිසා එතකොට කියනවා එහෙනම් ශික්ෂාපදේ ප්‍රති ප්‍රත්‍යක්ඥාණය කරලා කාමසේවනි කරන්නේ. ඒ කියන්නේ අරක බහා තබනවා. ඒක කියන්නේ දුබ්බල්යන් ආවිකත්ව මගේ නොහැකි භාවය. මේ Brahmacharya රකින්න ඇති නොහැකි භාවය ප්‍රකාශ කරලා පැත්තක තියලා අපි අඹුසමි වශයෙන් හෝ කාමසේවණේ කරලා ආයසරයක් යාලා හිතනවා කාමසේවණේ වුණාට පස්සේ අනේ අර හිටපු Brahmacharya ජීවිතය හොඳයි කියලා. ඒකලා ආය සංඝයා ළඟට ගිහිල්ලා කියනවා මට උපසම්පදා ඕන කිව්වොත් දෙන්නේ කියලා තියෙනවා. සංඝයාට බෑ කියන්න බෑ මොකද එයා කියනවා මම භික්ෂුවක් හිටියා මම ශික්ෂා ප්‍රතික්ෂාව ප්‍රත්‍යක්ෂාණය කරලා මම අඹු සැමියව ගත කරා. හැබැයි ඒ වෙලාවේදී මම ශික්ෂාව දෙති තිබුණා මම බුදුන් ධම්මයට ගෞරව කරා. මේක තියාගෙන කැඩුවොත් එතකොට අර ත්‍රිවිධ නිග්‍රහයක් වෙනවනේ. නැත්තම් සලකන්න ඕනේ. ඒ නිසා සරුවචනාංශයේගේ මේ විනය පුළුවන් තරම් හදන්නේ කෙනෙකුගේ නිවන් දකින්න පැත්තට ඉඩ තියාගෙන යන්න. නමුත් මේ සුචරිතවාදී ඒගොල්ලෝ ඒක පාවිච්චි කරනවා කාට හරි චප්පව කරන්න. කවුරු හරි මනින්න කිරන්න. ඒක විනය නෙවෙයි. ඒකට කියන්නේ වින වදිනවයි කියලා. විනය නෙවෙයි ඒක. අපිට ඕන කරලා තියෙන විනය අපේ තියෙන manussත්වයේ අරස කරගෙන එකිනෙකාගේ ඇති ගෞරවය රැකගෙන කෙරුවට කමක් නැහැ. ඒ නිසා ප්‍රකාශ කරලා මට නොහැකි නිසා මට මේක අවශ්‍යයි කියලා ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මේ මේ මේක පිළිබඳව සැක උපදවන්න දෙයක් නැහැ. සීලයක පිළිහිලා සිල්පද කැඩුවොත් අපි සීලය ඇති කරපු කෙනාට සහ සීලයට නිග්‍රහ කිරීමක් කරනවා. අව탁සීර කරනවා සීලේ බැරි බව ප්‍රතික්ෂේප කෙරුවට පස්සේ ඒක ලෙවල් ආයෙ සිල් ගන්න නුසුදුසුකමක් එන්නේ නැහැ. නැවත ඇති කරන්න පුළුවන්. ඒකේ බාධාවක් එන්නේ නැහැ. විශේෂයෙන් පන්සිල් නිතරම ගන්න අපි ගන්න. ඒකවල කියන්නේ අපි දේනත් පන්සිල් ගන්නවා ආයෙත් අවතර සමහරට අර පන්සිල් ගන්නවා. හැබැයි එතකොට ඒක නිකන් සමාවෙන් ඉවරට ඒක පිළිලුවක් වෙන්න නැත්නම් අපිට ඒක දායි. දැන් මේක මේ නිතරම අපිට කරන්න පුළුවන් කමින්ද අපි ගන්නවා ආයෙ කඩනවා ආයෙ ගන්නවා ඔය කියන්නේ සාමාන්‍ය ලංකාවේ මිනි පිටණි වල සිල් සමාදන් කරනවනේ. ආ ඉන්නේ නැතන් වල පාත් වෙන්න පන්සිල් ගන්න කියන. ඉඳගෙන සිල් ගන්නව නැගිටිනකොට කඩලා. ඊට හොඳටම දන්න මොකද වල්ලන්න විදියක් නැහැ පන්සිල් දෙන්න නැතුව. ඉතින් අර පොඩි ළමෙක් ගියාලු මල ගෙදරක. ගිහින් ඉවරලා මේ එයා ගිහිස්සලම ගිය දවසේ ඊට පස්සේ කිව්වලු මේ තවලම කැවලු කොහෙද ගියේ කියලා වලු. ඊට පස්සේ කිව්වලු අපි මලකෙද ගියා. මොකද කෙරුවේ කියලා. හාමුදුරුවෝ ආවලු. හාමුදුරුවෝ ඇවිල්ලි වෙරලා මේ নমස්කාරය කියන්නේ කිව්වලු එක්කෙනෙක්වත් කිව්වේ නැතිලු. හාමුදුරුවෝ ඊට පස්සේ සිල් අරගෙන ගෙදර ගියා කිව්වලු. ඔය කවුරක්වත් කියන්නේ කවුරක්වත් ඔය හයියෙන් කියන්නේ නැහැ වෙලාවට මොකද දන්නවා කිව්වොත් අහුවෙනවනේ. සුදු සුදු ඒ හාමුදුරුවෝ කියන හයියෙන් කියන්නේ කියලා කියන වෙලාවලුත් තියෙනවා. ඉතින් හාමුදුරුවෝ ආවල කිව්වලු "නමස්කාර" කියන්නේ කියලා කවුරුත් කිව්වේ නැහැ කිව්වලු. ඊපස්සේ හාමුදුරුවෝ සිල් අරගෙන නැගිටලා ගියා කිව්වලු. ඉතින් ඒක ඒක නිකන් හරියට මේ ඒක මම උසුලුවට ලක් කරනවා නෙවෙයි. ඔය දැන් අපි චතුරාර්යක භාවනාව කියලා එකක් කරන්නේ. භාවනා කරන්න ඉස්සලා පූර්ව කෘත්‍ය කියලා. ඕක කරන කෙනකින් අහන්න මොකක්ද ලැබිලා තියෙන ආනිසංසය කියලා. අවුරුදු ගාණක් චතුරාර්යක භාවනා කරලා තියෙනවා. කිසිම ප්‍රෝජනයක්වත් මොනක්වත් නැහැ. ඒක හර සිල් ගන්නවා වගේ අර වාක්‍ය ටිකක් කියවනවා. දැන් කියලා ආපුවම කොයි හතරෙන් කෝකද වඩා ගැළපෙන්නේ කෝකද හොඳ කියලා ඒවක අදහසක් නැහැ. මම මෙච්චර කාල චතුරාර්යක කරලා තියෙනවා. බොහන්තර පුළුවන් නම් පස්වෙනි භාවනාව මට කියලා දෙන්න. එයයි ලයිස්තුව දික් කරගන්නවා. මම මේ මේ භාවනාව කරලා තියෙනවා. එකක්වත් මේ ජීවිතේට අදාළ භාවයක් ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. ඒව නිකන් රිචුවල්ස් එතකොට යන්නේ. ඒ කියන්නේ ඇඟට ගන්නෙ නෑ. ඒ වෙලාවේ හැටියට පවරණ චාරිත්‍ර විතරයි. ඒව ඔක්කොම වැටෙන්නේ ආගමට. ධර්මයට ගියාට පස්සේ වග වෙනවා. තමයි වග වෙනවා කරන දෙයට අඩු ගානේ අඩුම ගානේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය හොඳ දේ කෙරුවොත් හොඳ නරක දේ කෙරුවොත් නරක කියන එක කවුරුත් මනින එකක් නෙමෙයි න්‍යාය ධර්මයක් ඒ නිසා මට ඒක එනවා කියලා පල්ලවෙනිම සම්මාදිට්ඨිය ආවත් කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ආවත් ඒ පරිස්සයා ඒ මිනිස්සයා වග වෙනවා. කියන කරන දෙයට ඒකට කියනවා සදාචාරාත්මක වගකීම කියලා. ඉතින් ඒකෙන් තොරව යන හරිය පැවටිල්ලක්. එහෙම නැත්නම් අපි කියන ආගම් චාරිත්‍ර ටිකක් විතරයි. හැබැයි ඒකෙන් අපි ආගම පහත් කරලා පුංචි කරන්න යන්න එපා. මේ අපි හැම කෙනෙක්ම ආවේ ආගම තුලින් තමයි. ආගම තුලින් ඇවිල්ලා අපිට වෙලාවක පේනවා අපි මේ දවල් මිගිල් රෑ ඩැනියෙල් සෙල්ලමක් යන්නේ මෙතන කියලා. අපි කෙරුවට වග වෙන්නේ පස්සේ තමයි අපි ටිකෙන් ටික ටිකෙන් ටික වග වෙන්න පටන් අරගන්නේ. එතකොට සම්මාදිට්ඨිය කියන්නේ අපි කරන දේ අපි වග වෙනකොට සම්මාදිට්ඨියේ ප්‍රවර්ධනයක් එනවා නිකන් වේගයක් නෙවෙයි ප්‍රවේගයක් එන්න පටන් ගන්නවා. මම කියන්න ලෑස්ති කරේ මේ ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා මතක තියානින්ද සෝවන් වෙනකන් කවදාකවත් සීලෙන් පිරිච්ච ගතියක් ගන්න බෑ. අපි හිතනවා නම් මේ ලෝකේ අරයා සිල්වන්ත මම නෑ කියලා. ඒක හුදු සාපේක්ෂ මාත්‍රකාමක් විතරයි තියෙන්නේ. අපිට කරන්න තියෙන එකයි තියෙන සීලේ ඊට වඩා හොඳ සීලයක් බාටපත් කරන එක විතරයි. සීලේ අදි සීලයක් කරන්න හැම වෙලාවෙම මේක හිතන්න. කිසිම තැනක නෑ අපිට සීලේ දැන් මම සිල්වන්තයි කියලා කියන්න පුළුවන් තත්වයක් නෑ. ඒ අවෙක්කප්පසාද සීලේ ඇති වෙන්නේ සෝවන් වුණාට පස්සේ. ඒ වුණත් ඒකටත් මම රිමාක් එකක් තියෙනවා. රතන සූත්‍රයේ මේගොල්ලෝ පාඩම් යං කිංච කම්මං කරෝති පාවකම් කායේන වාචා උදචේතසාව අබබ්බෝ සෝතස පටිච්චාදාය අබබ්බතාදිත්ත පදස්ස පුත්තා කියලා සෝවාන් වෙච්ච කෙනෙකුටත් යං කිංච කම්මං කරෝති පාවකම් යං කිසි කර්මයක් පාප කර්මයක් කරනවා නම් කායේන වාචා උදචේතසාව කයෙන් වචනේ හිතෙන් එයාට බැරි වසංගණ්ඩ විතරයි ඒක හංගන්න බෑ ඊට පස්සේ එයා ගුණෝත්ේක්ෂණයට ගිහලා ඒක හෙලි කරනවා ඒ කියන්නේ සෝවාන් වුණත් කාය වචී කර්ම සිද්ධ වෙනවා කයෙන් වචනයෙන් හිතෙන් අකුසල් සිද්ධ වෙනවා. අකුසල් සිද්ධ වුණාට පස්සේ සෝවන් වෙච්ච නැති පෘතඥය කරන එක වහනවා. පුත සෝවන් වෙච්ච එක නම් වහාම ගිහිල්ලා ගුණවතෙකුට හෙලි කරනවා. මට චේතනාවක් තිබුණේ නැහැ. නමුත් මට මෙන්න මෙහෙම දෙයක් වුණා. ඔබතුමාට හිත නරක වුණා නම් සමා වෙන්න කාට හරි වුණා නම් මට ඒක සමාව ආරම්භ දෙන්න කියලා එයා එලි කරනවා. ඒ නිසා සෝවාන් වුණත් අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. රහතන් වහන්සේ ළඟත් අකුසල් වෙනවයි කියලා පෘ탁 දැනෙක් දකින්න පුළුවන්. පු탁ජනය බලන්න පු탁ජන පැත්තෙම ඉන්නේ. නමුත් රහතන් වහන්සේ දන්නව නෑ කියලා. නමුත් රහතන් වහන්සේ ළඟ වුණත් අර පක්කඩෙන් පැන පැන ගිය හාමුදුර කෙනෙක්ගේ කතාවක් අහලා තියෙනවනේ. මේ පු탁ජනය හිතන්නේ මේ හාමුදුර මොකද වක්කඩෙන් පැන පැන යන්නේ කියලා. හාමුදුර රහත්. අර හිතනවා මේ හාමුදුර කෙනෙකුට ඇති ඇති තෙද ලීලාව ගැම්ම නැහැ කියලා හිතන රක් කරගන්න. ඒ වගේ මේක මේ සාපේක්ෂ දෙයක් මෙතන තියෙනවා. ඊන්සා සිල් රැක්කට පස්සේ සිල් වග වෙනවනම් ඒක තමයි අපිට අපේ දැන්න තියෙන හැකියාව නැරත කරන්න පුළුවන් දෙක. ඒකට පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලබලා විදර්ශනා වටන ආකාරයේ පැහැදිලි කරමින් දෙමින් ආරාධනා කරමි. විදර්ශනා වැඩෙන ආකාරය නම් මට කියකි වඩන ආකාරය මම දන්නේ නැහැ. වැඩෙනවා මිසක විපස්සනා කියනක වඩන්න බෑ. අවශ්‍ය සත්ව දීපුවාම ගහක් වඩවන්න අපිට බෑ ගහට පොහොර දාන්න පුළුවන්. ඒක නිසා දක් කන්න බෑ දක් වන්න පුළුවන්. නිවනට දක් කන්න බෑ. හරක් කෙලවන වගේ දක් කන්න බෑ. නිසා විපස්සනාව කියලා කියන්නේ ඇති හැටිය දැකීමක් මිසක ඇති හැටිය බැලීමක් නෙවෙයි. විපස්සනායේදී චේතනාපූර්වක මොකක්වත් නැහැ. චේතනා වෙච්ච ගමන් හිතන්නේ සංස්කාර කියලා. පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනිඤ්ඤාපි සංකාර කියන මොනවාරි සංස්කාරයක් ඒ කියන්නේ සංසාරෙ දික් වෙනවා විපස්සනා කියලා කියන්නේ ස්වභාවයෙන් වෙන්නර්ලා බලානින් එක විතරයි එතකොට සිද්ධ වෙන කෘත්‍යයට අපි කියන්නේ දකින්නයි කියලා අනිත්‍ය දුක්ඛ අනන්ත වඩන ආකාරයක් නෑ වැඩෙන ආකාරය තියෙනවා අපි මේක මේ ධර්ම දේශනාවේදී ධම්මානුපස්සනා කොටසට යනකොට සතිපට්ඨානය අනුව කොහොමද වැඩෙන්නේ කියන එක විස්තර කරනවා වඩන්න බෑ වඩන්න හදනවා කියලා කියන්නේ අපි ආත්ම ශක්තියක් මට මට ඕන දේ කරන්න පුළුවන් කියන ආත්ම හැඟීමකට උඩ දෙනවා මේ වැඩෙනවා කියන එක නම් වෙන්න පුළුවන්. භාවනා වේදන අවස්ථාවේදී නිදිමත ගතිය වළකාගෙන භාවනා දිගටම කරගෙන යන අයුරු පහදා දෙනමින් කාරණක ඉල්ලා සිටිනවා. ඇතර මේක බරපතල ප්‍රශ්නයක්. ඒ මොකද මෙතෙන් ආවට පස්සේ අපි දන්නේ අපි කොච්චර වියදම් කරලා වෙලාවක් අරගෙනද මෙතෙන් එන්නේ කියලා. හරි අමාරුවෙන් අපි මේ භාවනාවට සුදුසු පරිසරයක් ගන්න. ඒ පරිසරයේ මේ සමාධියට ගැළපෙන විදිහට අපි නිස්සද්ද කරගන්නවා. සුවාසනයක වාඩි වෙනවා. කය හොඳට සමබර කරලා සකස් කරුවාට පස්සේ නිින්දට හොඳම තත්ත්වෙ ලැබිලා ඉවරයි. ඊට පස්සේ කවුරු හරි කැස්සොත් අපි කියන්නේ භාවනාව කැඩලයි කියලා. කැස්සේ නැත්තම් බොද්දොයි. දොරක් කරපුවාම හිතනවා අයියෝ මෙච්චර මේ භාවනා කරද්දී මේ මාසෙට හැමිට දොරක් වහන්න තේරෙන්නේ නැහැ නේ කියලා. නමුත් අඩු ගන්න නිින්ද නැති බව මතක් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ බලන්න. ටිකක් වෙලාට ගියද ඉංගොරෝණ එක තමයි සිද්ධ වෙන්නේ. ඒක මේ පුද්ගලයේ දෝෂයක් නෙවෙයි. ඒ හැටි මොකද අපේ ශරීරයට කලාතුරකින් තමයි මේ වගේ ඒ අවශ්‍ය කරන தත්ත්වය ලැබෙන ලැබුණාට පස්සේ ඒක නින්දට බර වෙනවයි කිව්වහම මේ බුදු වෙනවයි බුදි වෙනවයි කියන එක ළඟ ළඟ යන පොඩි ළඟනේ තියෙන ඕනෙම භාවන මධ්‍යස්ථානට යන්න නිින්ද යන්නේ නැති ලෙඩක් තියෙනවා නම් නිින්ද යනවා. සර්වචනාංශේ මේ ශාසනයේ පිළිපදවපු මුල් අවුරුදු 20 සඳහන් කරන්නේ පූර්ව බුද්ධ ශාසනය කියලා. විනය නීති පනවලා නැහැ. පිරිවෙන් පිටවල නැහැ. ආසන සීනාසන පිළිඅරන්නේ නැහැ. තැන් තැන් වලට අවිද අවිද භාවනා කරනවා. ඒ කාලේදී තමයි ඔය සාරිපුත්තු මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා දෙනම ඇවිල්ලා භාවනා කරේ ඊට පස්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ අපේ අසජි ස්වාමීන් වහන්සේ දැක්කට පස්සේ සුවන් වුණා. සුවන්ලා සුමානයක් කල් ගත්තා හොඳ පරිසරයක් තියෙන ගල් වෙනකට ගිහිල්ලා පැත්තකලා භාවනා කරා. සරුවචාන්සේ හිටියේ බොහොම සුළු පිරිසක්. ඒ කාලේ මේ ශා วก පිරිසයි ඒ නිසා මේ වගේ වෙලාවක සරුවචනාංශේ දවල් සමාපත්තිය නැගිටලා බලනකොට ගෝලය කොහෙද ඉන්නේ කියලා බලනකොට කොණ්ඩඤ්ඤ මේ මොග්ගල්ලන් සාංශි කිරනවා. ඈත ගල් වෙනක. කිසි ශබ්දයක් නැහැ. ඇත්තටම කියනවා හොඳම භාවනාවට සුදුසු තත්ත්වේ. ඔව් කිරනවා. ඉතින් සරුවචනසේ මෙතන ඉඳගෙන 이르දියක් පානවා. ඉස්සරහා ඉන්නවා වගේ. ඉඳලා කියනවා මොග්ගල්ලන් ඔබ නිදි නේද කියලා. ඒ එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා ඔන්න නැගිටතර පස්සේ දොස් කියන්නේ මොනවත් නැහැ. මේ වගේ මේක ස්වභාවයි. ඊට පස්සේ ක්‍රම හතක් කියලා දෙනවා මේ වගේ නිින්දක් එනකොට කොහොමද කරන්න කියලා. ඒ ක්‍රමවල තියෙන සම්පූර්ණ common sense. කියන නිින්දක් එනකොටම සරුවච්චන් ආංශිකේ පළවෙනිම එක තමයි නිින්ද එන්නේ නිින්දට මනාප හිතත් එක්ක. නිින්දට කැමැති සංඥාවත් එක නිසා එන්නකොටම සංඥාව කඩන්න පුළුවන් නම් ඒක කඩන්නේ මෙහෙමයි අපි මේ ඉතාමත්ම අමාරුවේ ලබාගත්ත මේ චිත්තක්ෂණය මුළු ගේම බිඳලා බඩු ගෙනියන හොරෙක් ඇවිල්ලා හොරාට යට වුණා වගේ තමයි නින්දර කියෝ. මේ විවේක තනක් හොයාගත්තේ, නිස්සද්ද තනක් හොයාගත්තේ, ලෙඩක් නැති උනේ, නිවාඩු දාලා ඇවිල්ලා ඔක්කොම කරනව ඔක්කොම හරි ගියාට පස්සේ තමයි නින්දක් එනවා නං එන්නේ. දත එකක්කමක්, බඩ එකක්කමක්, කැස්සක්, සද්දයක් තියෙනවා නින්දෙන්නේ නැහැ. අපිව දකින්නේ වැරදි කරදර විදියට. ඒක මොනවාක්වත් නැති වෙලාවේ බඩු පොදියම උස්සගෙන යන හොරෙක්. එනිසා කියනවා අපිට ඉන්න ආසන්නම සතුරා නිින්ද කියලා. ඒ එන්නකොටම යා එන්නේ බොහෝම සුවද මිත්‍ර ප්‍රතිරූපයේ ස්වරූපේ. අන්න එනකොටම නිින්ද පිළිබඳව මේ සංඥා වෙනස් කිරීම පළවෙනි එක. එimhe බැරි නම් මෙනෙහි කිරීමේ ක්‍රමයේ ਸਰවඥයන් සඳහන් කරලා තියෙනවා. Taman ධර්ම උද්‍යෝගී කරන ධර්ම කොටාශක් මෙනෙහි කරන්න කියලා. ඒක නැත්තම් මේ තමන් කරන මේ ආනාපාන සති භාවනාව මෙනෙහි කරන්න. ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි මෙනෙහි කරන්න පටන් අරගත්තොත් අර නිදි සංඥාව කැඩෙනවා. හැබැයි ඒක තමයි ලාමකම උත්තරේ. හිතින් මෙනෙහි කරන එක. එහෙම නැත්තම් කියනවා ඒ මෙනෙහි කරන ධර්මයේ සත්‍යයනා කරන්නයි කියලා. මම මේ දවස්වල උත්සාහ කරුවේ මේ විරිය සම්බොජ්ජංගයේ තියෙන පාඩය සජ්ජායනා කරනවා. ඒ කියන්නේ වීර්ය නිදිමතට විරුද්ධ පැත්ත නිසා විරිය සම්බොජ්ජංගෝකෝ කස්සප මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඥාය නිබ්බ සම්බෝධාය නිබ්බානාය සංවච්චති කියලා ඒ හැම වචනයකම තියෙන්නේ නිදිමත කඩලා වීර්ය ඇති කරන හැටි. අන්න ඒ වගේ එහෙම නැත්නම් Tamanට හොඳට සද්ධාහදී ධර්ම උපදවන පාඩයක් සජ්ජායනා කරන්න කියලා. එහෙම නැත්නම් මේ නිදිමත වෙනකොට වෙන්නේ මේ රුධිරය ලේ හැමට ගලන ලේ ඇතුළට යන එක විතර වෙන්නේ. මේ හැමට ලේ ගලනකම් අපි බොහොම සජීවි මේ ඔපේ තියෙනවා මේ සාම සක්‍රියයි. නින්දට විවේකයට යනකොට වෙන්නේ හැමට එන රුධිරේ එහෙම මැදට වෙලා මැද තියෙන ප්‍රධාන ඉන්ද්‍රිය ටිකට විතරයි ලේ යන්නේ ලේ මෙවට නැතු යනවා ඉතින් එතකොට ඒ වුව හොල්ලන්න කරන්නත් නැතුව හේම තැම්පත් වෙන්නේ. ඉතින් සරුවචනන්සේ කියනවා නැවත <clears throat> රුධිරය හැමත ගන්න හැම අත ගන්නයි කියලා. ඒ අත ගන්නකොට මූණ අත ගන්නකොට විශේෂයෙන්ම කියනවා කන් දෙකෙන් අදින්න කියලා. ඔය පන්ති ළමෙන්ගේ ගුරුවරු කන් දෙකෙන් අල්ල හොල්ලන්නේ. දැන් නම් හෙල්ලුවත් එම ගුරු රැගස් මේ <laughs> හොල්ලන්නේ දන්න ඌ පන්තියේ නෙවෙයි ඉන්නේ. එතකොට ගිහිල්ලා අහල්ලුවාම මේ රත් වෙලා එනවා. ආයසරයක් හොඳට ඉන්ද්‍රියන්ට ලේ ලැබෙනවා. ඒක බැරි නම් සක්මන් කරන්න කියනවා. එහෙම නැත්නම් ආලෝක වස්තු අධ්‍යා බලන්න කියලා කියනවා. ආලෝක සංඥාව ගන්න විශේෂයෙන්ම උගාවක් ඈත තියෙන තරු හඳ වගේ දේවල් දිහා බලනකොට හරියනවා. ඉතින්ස්තන් ඇල්ලතුරි මොන හොදන්නේ කියනවා. ඒ ඔක්කොම බැන්නම් කියලා බුදිය ගන්නයි කියලා. උත්තාන සංඥාවේ නිදාගන්න කියලා තියෙනවා මම මෙච්චර වෙලාවකින් නැගිටිනවා කියලා. ඒ කියන්නේ සම අර මේ මේ සංඥා මට්ටමේම කඩන්න පුළුවන් සතියෙන් ඉන්නකොට. වෙන්නේ ඒක නෙවෙයි ඒ සතියත් අකමකාගෙන මේක ඇවිල්ලා අපි අර නිින්ද පැත්තට අපේ හිතත් ගිහිල්ලා ඒකට. අපි යාට ඡන්දේ දීලා නැතු වුණාට පස්සේ තමයි නිින්ද hina වෙවි කොමල පපා මොරි පපා එනවා. ඊට පස්සේ ආවිත් පොඩ්ඩක් ප්‍රශ්නයක් නැහැ කියලා ඉඩ දෙනවා. ඔටුවට ගේ දුන්නා වගේ තමයි ඊට පස්සේ ඇවිල්ලා මුල්ලු ගේම වහයලාගෙන යනවා. ඉතින් ඒක මේ එච්චරම ඔය හිතන තරම් හාසියට ලක් කරාට ලේසි වැඩක් නෙමෙයි. බේරන්න අමාරුයි. නමුත් මේ ප්‍රශ්නේ දිහා අහන්නේ පරියන්කට ගියාට පස්සේ උත්තරයක් තියෙනවා. පරියන්ට යන්න ඉස්සලා සක්මන් කෙරුවොත් ගාක් වෙලාට නිින්ද එනවා අඩුයි. අනිත් එක තමයි මේ මේ වගේ භාවනා කරනකොට හිත බලන්න ඕනේ. තමයි භාවනා හරියන වෙලාවල් තියෙනවා. හොඳ එව්වට හොඳට සක්මන් කරලා හරි ගසන්න ඕනේ. ඒ නිදිමතයි කියලා හිතන වෙලාවල් පැයවල් වලට සක්මන් දාන්න. සක්මන් කරපුවාම ඒක ටිකක් හලහප ගන්නකොට ඒ වගේම හොඳට මතක තියාගන්න සෑහෙන වෙලාවක් රාත්‍රියේ හොඳ නිින්දක් යන්නේ නැත්නම් භාවනා හරියන්නේ නැහැ. යා අත්‍යවශ්‍යයි මේ වෙලාවක් හිත විස්්‍රාම කරන්න ඕන. ඒක සාමාන්‍යයෙන් කියනවා අඩු පැය 6කින් පටන් අරගන්න හතරට අඩු කරන්න දෙකට අඩු කරන්න බිඳුවට අඩු කරන්න කියලා අඩු කරන්න පුළුවන් වෙන්නේ සතිය පිහිටනකොට තමයි. ඒක අපේ ලොකු සාංශින්න කාලේ කියන්නේ අපි ගොඩාක් හයියෙන් වැඩ කෙරුවොත් ගොඩක් නිදා ගන්න ඕනේ. ඒ ශරීරේ ගොඩක් වැය වෙන නිසා. නමුත් සතියෙන් වැඩ කරනවා නම් කරන කරන චිත්තක්ෂණේ හිත විස්්‍රාම වෙනවා. අලුතෙන් විස්්‍රාම කරන්න ඕනේ කරන්නෙත් වැඩ නැවතිල්ලේ කරන්නේ සාමාන්‍යයෙන් සට සටපට සද්ද නැති වෙන තාලෙට. අඩු ශක්ති ප්‍රමාණයක් නැත්නම් අඩු මේ ගෝසාවක් ඇති කළා. එතකොට ඒ කරන වැඩේට වැය වෙන ශක්තියත් අඩුයි බරපතල සංකීර්ණ වැඩක් කරත් සතියෙන් කරනකොට ටෙන්ෂන් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් දැඩි නිදිමතක අවශ්‍යතාවය එන්නේ නැහැ. ප්‍රශ්නේ නැග්ගේ නැතුවට භාවනාවෙත් තියෙනවා නිදිමතට හා සමාන දෙයක්. ඒක පාරට ඉඳපු ගමන් කොටසක් අමතක වෙලා යන තැන එනවා. භාවනාව කියලා පාරට මෙහෙම ගැසිලා එනවා නිින්දක් නෙවෙයි ඒක. ඒක විදිහක මේ ගසලා තැරිල්ලක් ලූටලා යamak සිද්ධ වෙනවා. නිින්ද බර එක්කනට ඒක આવොත් එයත් හිතන්නේ ඒකත් නිින්ද කියලා. ඒක එන්නේ හොඳට භාවනා කරපු අරමුණ හොඳට කීකරු වුණාට පස්සේ. ආනාපාන හොඳට කීකරු වෙලා ආනාපානෙම හිත පවත්වාගෙන පවත්වාගෙන යනකොට ආනාපානෙ තියෙනවද නැද්ද කියන මට්ටමට වගේ ආවට පස්සේ ඒක පාරට මේ අකුණු විදුලියක් වරිලා ගැස්සිලා යනවා වගේ ගැසිලා යනවා බලනකොට ඊට ඉස්සරහ හිටපු චිත්තක්ෂණය මොනවා වුණාද කියලා දන්නේ නැහැ. හැබැයි එහෙම වෙනකොට හුඟක් වෙලාවට ඉරියව්ව වැක්කෙරෙන්නේ නැහැ. ඉරියව පොඩ්ඩයි වෙලා තියෙන එක පාට ගැසිලා නැගිනවා. අර නින්දට ගියොත් ඉරියව වැක්කෙන ස්වරූපෙ හුඟ දෙනකොට එනවා. ඉස්සරහට හරි පස්සට හරි ඉරියව එහෙම නිකන් හුලම් බහපු බැලුමක් වගේ බහිනවා. අර භාවනාවෙන් එන එක නින්දට හා සමාන මතකයේ බ්ලැන්ක් එකක් ගැප් එකක් එනවා. අවදි වෙනකොට ලොකු ගැස්සීමකින් එන්නේ ඊට ඉස්සලා චිත්තක්ෂණ කීපයක් මොකද උනේ කියලා දන්නේ නැති ගතියක් එනවා. ඒක සමහරලාට භාවනාව එච්චර නරක තැනක් නෙවෙයි. ඒක භාවනාව හොඳ තැනක් කියයි. නිතිමත නම් අර චිත්තක්ෂණයේ පැහැර ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. සක්මන් භාවනාකදී සිත එකඟ කරගන්න ආකාරයේ කාර්නිකව පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. මේක තමයි මට කියන්න ඕනලා තිබුණේ අර ඉස්සලා නිදිමතට සම්බන්ධ කරලා මම මේ සක්මන කතා කරා. මේ මේකට හොඳ වැඩේ තමයි සක්මන සහ පරියංකය අතර තියෙන සම විෂමතා සම්බන්ධ කරන එක. පරියංකේ සඳහා ඉඳගෙන ඉන්න ඉරියව්වයි අපි කොළම් දෙකක් දාලා ලිව්වොත් මේකෙදි තියෙන ඇවිදින ඉරියව්. සක්මන පරියංකේ සඳහා ඇස් දෙක වහගෙන ඉන්නවා. මේක සඳහා ඇස් දෙක අරගෙන ඉන්නවා. මේක කරන වෙලාවේදී සද්ද රූප හුලං වදින දේවල් මකන තැනකට ගිහිලා කරන්නේ සක්මන් කරනකොට සද්ද ඇහෙනවා, රූප පේනවා, හුලං වදිනවා, ඒ අභියෝගේ තියෙනවා. මෙතන තියෙන කාය ප්‍රසාදයේ හුලම් පාරක් ඇවිල වදින මේ අරමුණ අතන තියෙන පොළවේ කකුල වදින කියන්නේ බොහොම ඊට වැඩිය ගොරෝසු අත්දකින්න පුළුවන් අරමුණක් තියෙනවා. පරියංක කරනකොට එකම තැන හිත තියාගෙන යන්නේන හුස්ම බැන බැලුවට සක්මන් කරනකොට තැනත් මාරු වෙනවා. වම් කකුලෙන් දකුණු කකුලට යනවා. දකුණු කකුලෙන් වම් කකුලට යනවා. එසේ නමුත් අරමුණ ගොරෝසු නිසා මෙතන හුලං වදිනා වගේ එකක් නෙවෙයි අරමුණ ගොරෝසු නිසා අහු වෙනවා. නමුත් ඒකට අභියෝග එනවා රූපත් පේන. සද්දත් ඇහෙනවා. පයත් මාරු වෙනවා. ඒතිෙදිත් කරගෙන කරගෙන ගියොත් තැම්පත් වුණොත් ඒ ලැබෙන සතිය ලැබෙන සමාධිය සංකමාදිගතෝ සමාධි චිරට්ටිචකෝ හෝති කියලා බොහෝ කල්පවතින සමාධියක් එන්නේ. මොකද අභියෝගතා මැද කෙරෙන්නේ ඒක. ඒ නිසා මේ සමාධිය කාර්ය බහුල ජීවිතයක් ගත කරන කෙනෙක් සත්‍ය අවබෝධ කරන වෙලාවේදී උගාක් වැදගත් වෙනවා සක්මන් භාවනාව. ඒකට හේතුව උගා කාර්ය බහුල ඉඳලා අපිට පැය දවසේ පැය 24ම සැලසුම් කරලා 23කට වැඩ අඩු කරලා එක පැයක් භාවනා කරන්න වෙලාව ගත්තයි කියලා. ඉතින් ඒ නිසා එයා සාමාන්‍ය පැය 23 ඉවර කරන්නේ කලබලෙන්. ඒ කලබලෙ පිටිකල එක පාට ඉඳගත්තට හිත ලෑස්ති නැහැ. ඒ සාමාන්‍ය කියන්නේ හොඳටම හොඳටම රත් වෙච්ච තිරුවානා ගලක් ගිහලා කෙලිම වතුරට දැම්මොත් පොපුරු ගන්නවා. ඒ වගේ අර හොඳට කලබල වෙච්ච හිතෙන් ගිහලා පරියන්කට ගියාට හරියන්නේ. ඒ නිසා හොඳම වැඩේ කලබල වෙච්ච හිතෙන් පරියන්කට යන්න සුදුසු කිරීමක් වශයෙන් සක්මනේ කරනවා. සක්මන් කරලා ගියොත් අර හුලං වදින්න අරලා තිබුණු ගලක් වතුරට දැම්මා වගේ උපුරු ගන්නෑ. ඔය අපේ ගංගෙවල් වල තියෙන වැඩක් මේ වීතම්බලා මම මේවට මේගොල්ල කිව්වට වී දැකලවත් තියනවද කියලා මට සැකයි. කමක් නැහැ මම ඒ තත්නේ කියන්නේ වීතම්බල කවදාකවත් ඒ තැම්බිච්ච වී කෙලින්ම අවුවට දාන්නේ නැහැ. ඒ ගොම පොළවේ වතුර බස්සනවා. වතුර බස්සලා හඳ පාන වගේ අවුවේ ටිකක් අත ගාලා වී ටිකක් වේලා ගන්නවා. වේලා ගනිවල තමයි අවුවට දාන්නේ දාලා අත ගගා ඉන්න ඕනේ නැත්නම් එක පිට කර වෙනවයි කියලා එකක් වෙනවා. එක පිට කර වෙනවට ඉංග්‍රීසියෙන් කියන්නේ කේස් හાર્ඩ්නින් කියලා. පිටපොත්ත කර වෙනව මැද අමුයි. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් වේලුවා නම් ඒක වෙන්නේ නැහැ. එතකොට මුළු එක පුරාම පාන්ති දෙකකින් වගේ මැද තියෙන සෙතමනේ ගෙනියනවා. පිට කර වෙච්ච ගමන් අර පාන්ති දෙක කඩලා ගියා වගේ වෙනවා. ඒක නිසා උගාවක් වැඩ කර කර ඉඳලා එකපාරට සක්මන් පරියන්කට දැම්මට පිට කරවීමක් සිදු වෙන්න පුළුවන්. කේස් හાર્ඩ්නින් එකක් වෙන්න පුළුවන්. ඒක කරන තියෙන එක සක්මන් කරලා මෙතෙන් යන නිසා සක්මන මේ දෙක අතර සෑන්ඩ්විච් වෙන්න ඕන. එදිනෙදා වැඩ සහ පරියන්ක අතර. එහෙම වුණොත් තමන්ට තේරෙයි පරියන්කට යන්නේ පරියන්කේ සාර්ථක ලක්ෂණ දැනගත්තට පස්සේ තමයි. දැන් පුරුද්දට වෙලාවට නෙමෙයි. සක්මන් කරලා කරලා සක්මනින්ම කියනවා දැන් නම් ගිහිල්ලා වාඩි වෙන්න හොඳයි. ඒකට ඉඳ ගන්නකොටම සැපයි. එතකොට අර සක්මනින් හදාගත්ත සමාධිය ඉතින් එන්නේ එන්නේ එන්නේ පරියන්කේදී වැඩෙනවා. ඒ නිසා සක්මනේදී කරන්නේ කායानुපස්සනාවමයි මේ পায় තැබීමේදී ලැබෙන ස්පර්ශය හෝ මොකක් හරි ලැබෙන අත්දැකීම වමෙන් දකුණට දකුණෙන් මමට මාරු කරමින් මාරු කරමින් චේතනා පූර්වකයි අරක තල්ලයිස්තු දාන්න පුළුවන් ආනාපාන සතිය ඉඳගෙන කරනකොට චේතනාවක් නැහැ හුස්ම ස්වභාවයෙන් වැටෙන්නත් ඉඩ තියෙනවා මේකෙදි නැහැ වම ඔසවනවා යවනවා කියන චේතනා තියෙනවා ඒතියෙදි ලැබෙන අත්දැකීම එක දිගට පැවැත්විල්ලෙන් පරියංකේට හා සමාන නැති වුණාට බොහොම ටිකක් සෙල්ලක්කාර සතියක් සමාධියක් එනවා. ඒ නිසා ප්‍රශ්නේ නගලා තියෙන්නේ සක්මන් භාවනාවේදී හිත එකඟ කරගන්න හැටි. හිත එකඟ කිරීම වෙන්නේ අභියෝගාත්මකව ඇස්සරලා තියේදී ඇහැට යන්නේව ගණන් ගන්නෑ. කන ඇරලා තිබුණාට කුරුළු කෑ ගැහුවට ගණන් ගන්නෑ. උලංග දුනට හැමෙන් අත්දැකීමකට ගණන් ගන්නෑ. ඒ අල්ලපනල්ලාස්සේ පයෙන් එන එක විතරක් ප්‍රධාන කරගෙන යන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ඒ නිසා ඒ ඒ ලැබෙන අත්දැකීම බොහොම හොඳයි. එතකොට අපිට පේනවා බාධක තිබුණාට බාධා නොකරගෙන යන හැටි කරගන්න ඉගෙන ගන්න. පරියන්ගෙදි කියන්නේ බාධා නැති තත්වයක් අරතිබි. ඒ සතිය මෙතෙන් ළමඩ පස්සේ යම් යම් බාධා තියෙනවා. නමුත් මේ ඒ බාධා වලට යට නොවි සතිය ඇති කරගන්න මේ සක්මන හරි අභියෝගශීලී වෙනවා. ඒක සරුවචනාංශය සඳහන් කරනවා මේ සක්මණේ ලැබෙන සමාධිය බොහෝ කල් පවතිනවට අමතරව සක්මන් කරනකොට අප්පාබාධෝ හෝති අප්පාතංකෝ කයේ ආබාධ ලෙඩ රෝග අඩු වෙනවා විශේෂයෙන්ම දාන ගත්තට පස්සේ පැය භාගයක් හමාර සක්මන් කරන්න කියනවා ඒක හොඳට ආහාර දිරවනවා එතකොට අප්පාතංකෝ මානසික රෝග දැන් හුඟක් ඔය මේ විද්‍යාඥයන්ගේ ගාක් මේ නව නිෂ්පාදන වෙලා තියෙන සක්මන් කරගෙන ඉන්නකොට තමයි ඒගොල්ලන්ට මතක් වෙලා තියෙන්නේ. පරිශනාකාරය ගිහිල්ලා ලියලියා යදෙනකොට නෙවෙයි. එහෙම කරලා ඔක්කොම අතහැරලා නිකන් එහාට මෙහාට ඇවිදිනකොට මොඩල් එක මතක් වෙලා එනවා. ඒ වගේම අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡanti. කෑව බිව්ව දේවල් හොඳට දිරවනවා. ඒ වගේම අද්ධානක්කම හෝති පධානක්කම බොහෝම දුරදිග ගමනක් යන්න වගේ ඇඟ සකස් කරලා දෙනවා. සක්මන් නොකර මේ භාවනා ගමන දුරදි යන ගමනක් බොහෝ විට මගදී හැලෙනවා. මගදී වැටෙනවා ලෙඩ වෙලා, එපා වෙලා. සක්මන් කරපු එක්කනට එපා වීමේ නැහැ. එපා වෙනකොට පරියන්කට යන්නේ සක්මන් කරනවා. ඉතින් බොහෝ දුරදිග යන්න පුළුවන් ගමන කෙලවර වෙනකම් මේ යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා මේකේ ආනිසංස රාශියක් තියෙනවා සක්මන් භාවනාවේ. ඉතින් මම කවුරුද කියලා ඒක දකුණට කියනවා. ඒක නැත්නම් නැති ඒක මේක යාන්ත්‍රිකව දෙනවා මිසක් ඒකේ කිසිම ඒක මේ ඇත්තටම වම දකුණ තියනවද කියලා වැටහින්නේ නැහැ. ඒක ඇත්තටම භාවනා කෙරුවේ නැතත් ඔහොම තමයි අපි කරන්නේ. දැන් මෙතෙන්දි දැනගන්නවා තකතිරුකම්. එච්චරයි ලාභේ. අපි දැන් ගොඩාක් අය වැඩ කරද්දී ඕක ඕක හොඳටම වෙන්නේ පොඩි දරුවන්ට. ගෙදර ඉන්න පොඩි දරුවෙන් අහනට අම්මලා තාත්තලා කොච්චර පිස්සු කෙලිනවද කියලා. උන්න හොඳට උන්ට තදයක් නැහැ නෝම බලාන ඉන්නවා. අතන බඩුවක් තියෙනවා මතක නැති වෙනවා. ඊගාට අතන ගිහිල්ලා හොයනවා. අරූටත් ගහනවා. ගෙදර දෙන්නත් රණ්ඩු කරනවා. වෙනවා පිස්සු මේ මේ මෙතන තිබුණ එක මතක නැති දවසේ 30ෙම අපි පිස්සු කෙලිනවා. දන්නේ නැහැ දක්වම් කරනකොට මෙච්චර පිස්සු කෙලියයි කියලා රාත්තල් ගන්න කීයයි. මදිද? ඒක මදිද? අපි අපි වැඩ කරන්න ගියාම ඔය ජපන කියලා තියෙනවා සිංහලයට දිනු වෙන්න බැරි ඌ තිබ්බ දේවල් හොයන්නම තමයි ඒගොල්ලෝ දවස ගත කරන්නේ. කිසිම ඕගනයිසේෂන් එකක් නැහැ මේ තිබ්බා. ඊට පස්සේ ඒගොල්ලෝ මොනව හරි තියෙනවා. තියලා පෙරලනවා වගේ. දැන් මෙතන මම බැලුවා මෙතන තිබුණ එක දැන් නැහැ. ඉතින් ඒ ගෑණිත් බැනුම් අහන්න ඕනේ, පියනොත් බැනුම් අහන්න ඕනේ, ඩ්‍රයිවරුත් බැනුම් අහන්න ඕනේ, තේරම් බැනුම් අහනවා. බලනකොට ඒ තරමයි තියෙන්නේ. ඒ ටික දන්නේ එක. නැත්තම් අපි ඇත්තට හරියට මේ මේ අනුන්ට හේතු කිරිල්ලේ වැරද්දකට අනුන්ව දඩමීම කරගැනීම වැඩ කරනවා. සතියෙන් කරන්නේ කණ්ණාඩියේ මූණ පෙන්නවා උඹේ මූණ කැතයි. ඉතින් මැරෙන්නේ කණ්ණාඩියේ දෝෂයක්ද? ඉතින් අපි කරන්නේ කණ්ණාඩිය පොළවේ ගන්න. උද්දකින් විතරක් මේකේ පෙන්වන හරියක් පෙන්වන්නේ කැතමයි කියලා. මේක මූණ කැත නම් මොකද කරන්නේ? නිසා සතියේදී හොඳට ඔය ආනාපානේ කරනකොට පුදුම හිනහයන වැඩ සිද්ධ වෙනවා. මොකද අපි හිතානින්නේ වෙන සීරියස් භාවනා කරනවා කියලා. භාවනා කරලා හිත සරුංගල් හරි. හරියට ඒක ඒක ඒක ප්‍රමාණකරනද ප්‍රමාණ කරලත් ඒකට නොසලී ඉන්නවයි කියලා කියන්නේ හොඳ දියුණු සතියක්. ආරම්භයේදී වෙන්නේ ඒක වැරදෙනකොට පශ්චාත්තාප වෙන එක ඒක එච්චර හොඳ නෑ. ඒක නෙමෙයි සතියෙන් බලාපොරොත්තු. අන්තිමට එහෙම වුණත් පශ්චාත්තාප වෙන්න එපා. මොකද භාවනා කරන්න ඉස්සෙල්ලා එතන තමයි හිටියේ. අලුත් දෙයක් නෙමෙයි මෙතන වෙලා තියෙන්නේ. දැන් වෙලා තියෙන්නේ වැරද්ද වැරද්ද වශයෙන්මුත් හරිදේ හරිදේ වශයෙන්මුත් පොඩ්ඩක් වෙන් වෙන එක විතරයි. අපිට එහෙම බෑ අපිට ඕනේ එකවරම 100 100ක්ම හරියන්න. එනිසා මේ මෙනෙහි කරනකොට හම්බෙන අතුරු ප්‍රතිඵලයක් තමයි හුඟක් වෙලාවට අපි දකුණ කියනකොට වම තියෙනවා. වම තියෙනකොට දකුණ කියනවා. ඒකට පේනවා අපි කොච්චරක් රට් එකේද දුවන්නේ කියලා. අපි යන්ත්‍රයක් වශයෙන් වයින් කරෝ බොනිකෝ වගේ උදේක නැගිටලා හැන්දාවට යනකොට ඔෆිස් ඩේට් එක බලන්න රට් එක අපි නිකන් වයින් කරෝ බොනිකෝ වගේ මේ වැඩ ටික හරියට ඒව කරගෙන කරන කියලා අපි හිතන ලොකු දෙයක් උණයි කියලා. යකෝක රෝබෝ කෙනෙකුට කරදැයිනේ. ඒ ප්‍රෝග්‍රෑම් කරපුවාම ඒකට බලනකොට අපි සම්පූර්ණ දාස වෙලා ඉවරයි. අපි සම්පූර්ණයෙන්ම අර මේ එරික් ෆ්‍රොම් කියන එක නා කියන්නේ මේ මිනිස්යා සමාජය කියලා කියන්නේ විශාල යන්ත්‍රයක්. ඒ විශාල යන්ත්‍රයේ දැතිරෝධත් කරගෙනවා කෑම්සුත් වැඩ කරනවා වැඩ ගොඩක් යනවා මිනිස්යා කියන්නේ දැතිරෝධයක දැත්තක් විතරයි. මේ මැෂින් එක දුවනකොට දැත්තකට කරන්න දෙයක් නැහැ වෙලාව කැරකෙන එක විතරයි කරන්න පුළුවන්. දැන් අපි අහුවෙලා ඉවරයි. අපිට මේ යන්ත්‍රය නතර කරන්නත් බෑ. අපිට පුළුවන් ඉන්නේ කර දෙන වෙලාවක ඇල්ලුවේ නැත්තම් දැත්ත කරලා යනවා. මැෂින් එක හැටියෙම. ඉතින් අපි කියන බොහොම වගකීමෙන් ඔකේ දැත්ත උස්සනවා. අපි කියන ලොකු වගකීමක් කියලා නෑ. කරත් බැඳගත්ත ගොනෙක් වගේ බර අදින එක විතරයි කරන්නේ. සතියෙන් පෙන්ලා දෙනවා කාටද මේ පහඳින්නේ කාගේද න්‍යාය පත්‍රේ මේ කාටද මේ දවසේ පැවිදිතර මහන්සිලා කරන්නේ මේ අපිටද දරුවන්ට කියලා කියනවා, පන්සලට කියලා කියනවා, ආණ්ඩුවට කියලා කියනවා. මේකද අපේ පරමාර්ථය. අන්තිමට තේරුම් ගන්නකොට 55 60 ගිහිල්ලා හැම රැලි වැටලා කන් ඇහෙන්නේ එදාට තමයි යොන්න මයින්ඩ් යෝන් බිස්නස් කියලා වැඩේ පටන් අරගන්නේ. බුදුරජාණන් කියනවා නෑ කඹුර මං රාත්තල් ගන්න දැනගෙන කාපන්. මඩ ගන්න නැතුව කරන්න බෑ මේක. රාත්තල් ගන්න දැනගත්තා. ඒකෝට තියෙනවා මෙච්චර මහන්සිලා පොර කාගෙන තටමගෙන ගොඩක් සල්ලි හම්බ කරන ගොඩක් ටෙන්ෂන් එක ගන්න ඕනේද? දැන් එදිනදා ජීවිතේ යැපෙන්න හදාගෙන දරුවන්වත් කියලා දීලා පුළුවන් නම් කාපම් බැරි නම් කාපම්. ඌවට ඔයිට වැඩි කරන්න බෑ. අපි අම්මලා තාත්තලාත් අපිට දුන්නේ දෙවේ තුන් වේල ගන්න දෙවේලක් කර දීලා කෙරුවා. එතකොට ওই ප්‍රශ්නේ ඉන්නේ නැහැ. සතිය හරියට මේ මේ ස්වභාව ධර්මයේ තියෙන අපිට පාලනය කරගන්න බැරි බව ඒ වගේම අපි මේක පාලනය කරන්න කියපු ගමන් ගිය ගමන් අපිට එන විශාල වගකීම දරන්න බැරි වගකීම නිසා අපි අකාලේ මැරෙන හැටි ප්‍රෙෂර් එක නාංග ගන්න හැටි පෙන්වනවා. ඉතින් අපි බලන්නේ ඒ පෙන්නන වැරද්ද සතියේ වැරද්දක් වගේ අපිට පේන්නේ. මේ සතිය කරන්නේ හැමදාම තියෙන එක පෙන්නන එක. ඒ අටුවාචාරින් වහන්සේලා බොහොම ලස්සන උපමාවක් පෙන්නනවා ඒකට. මම හිතන්නේ ගැළපෙයි කියලා. කියන සංඝයා වහන්සේ නමකට පාත්‍රයක අවශ්‍යතාවයක් එනවා. පාත්‍ර අවශ්‍යතාවයකට ඉස්සරහා වීදියේ මිනිස්සෙක් පාත්‍ර විකුණගෙන යනවා. අපි කියන්නේ වළඳක් ගන්න ඕනේ වළංකාරයක් කරනවා කියලා හිතන්නකො. ඊට පස්සේ මිනිස්සු කියනවා උපාසක මහත්මයා මටත් නම් පාත්‍රයක් ඕනේ. ඉතින් අර මිනිස්සු බොහොම කැමැත්තෙන් ඇවිල්ලා පාත්‍ර පෙන්වනවා. පෙන්වුවට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ පාත්‍රයක් තෝරගන්නවා. දැන් මට මේ මේ හැඩේ මේ තියෙන පාත්‍රය තමයි හොඳ. ඉතින් අර මිනිස්සු කියනවා හොඳයි. මෙච්චරයි ගාන කියලා. ඒ ස්වාමීන් වහන්සේ හොඳට මේක පරීක්ෂා කර කර යනකොට ඔය අපේ පළඳන පාත්‍රේ මෙතනින් වෙල්ඩින් පාරක් තියෙනවා. යට කැල්ල උඩ කැල්ල වෙන වෙන තියෙන. මේ කැල්ල දෙකත් මෙතන වෙල්ඩින් පාරවල් දෙකක් තියෙනවා. උඟාක් වෙලාවට මේ වෙල්ඩින් පාරේ හිල් හිටිනවා. හොඳට වෙල්ඩ් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේක තලදේ ගෑවට පස්සේ අහුවෙන්නෙත් නැහැ. ඉතින් සංඝයා වහන්සේ කරන්නේ ඔක හොඳට බලනකොට හිලක් අහුවෙනවා. එතකොට මේ මනුස්සයද කියනවා මේක තමයි මට ගන්න ඕනේ බලනවා තමුසේගේ බඩු හර නැහැ. පාත්‍ර හිලක්. ඉතින් එයා කියනවා එහෙනම් ස්වාමීන් වහන්සේ ඒ රුපියල් 5ක් මොන 4.50ක් දාන්නකෝ. ඊට පස්සේ අරයා තවත් පරීක්ෂා කරනවා. බලනකොට තවත් එකක්. කියනවා දැන් මේ ෂේප් එක තමයි මට ඕනේ. මේ බර හොඳයි. ආයෙනම් තවත් ගණන් අඩු කරනවා. ඒ තුන්වෙනි එකත් අවු වෙනවා. එතකොට සංඝයාට මේක පිළිබඳ තියෙන ආසාව අයින් වෙනවා. අටුවාචාරින් වහන්සේ අහනවා එයාට මුළු පාත්‍රයේම පාවෙනව නැත්නම් හිල පිළිබඳ දෝෂයක්ද එන්නේ කියලා. අන හිල දැකපු එකේ දෝෂයක්ද වෙන්නේ නැත්නම් පාත්‍රේ පාවීමද වෙන්නේ කියලා. හිල දැකීම දෝෂයක් නෙවෙයි හිල දැකීම දක්ෂකමක්. ඉරකම දැකපු නිසා තමයි පාත්‍රය එපා වුණේ අපට. හිල දකින්න ඉස්සෙල්ලා වෙලඳගේ පැත්තෙන් බැලුවා නම් හිල දැකිල්ල දෝෂයක්. ගන්න එක නෑ පැත්තෙන් බලන්න හිල දැකම නිසා තමයි යාට මුළු පාත්‍රෙම එපා වුණේ. එනිසා කියනවා මේ අනිත්‍ය දැකීම යමක ඒක නැස්චාර්ත්‍යයක්වත් නිහින ගතියක්වත් එකක් නෙමෙයි ස්වභාවය දැක්කා. දුක දැකීම මෙතන කියන්නේ අනාත්මය දැකීම. බම කියනකොට දකුණ යන්නේ. දැකීම දෝෂයක් නෙමෙයි. දකින්නකොට තේරෙනවා අපිට තව කෙනෙක් වරද්දනවා කියලා කියන්නේ එයාගෙත් ඇති මගේත් ඇති. අපි ඒකට තරහ වෙන දෙයක්වත්. මට වරදිනවා කියලා තරහ වෙන දෙයක්වත් නෑ තරහ වෙලා වෙන ලාභයක් නෑ. මේක තමයි ස්වභාවය අපිට මේවා අපි හිතාන හිතට පාලනය කරන්න බෑ කියන අර මූලිකවම මුළු සංසාර පිළිබඳව එපාවීමක් එනවා එතකොට. අන්ත අපි හිතන්නේ මෙනෙහි කිරීමේ දෝෂයක් කියලා මේක. නෑ මෙනෙහි කරපු නිසා තමයි අපි මේ පාලනය කරගන්න බව බැරි බව දැකගත්තේ කියලා ඒ ඒ නිදර්ශනේ හොඳ ගැඹුරක් පෙන්ලා දෙනවා. මේ යමක අනිත්‍ය දුක් අනාත්මය දැකීම ජීවිතය පිළිබඳ නැස්චාර්ත්‍යයක් නෙවෙයි. සංසාරය පිළිබඳ නිහම වැටහීම එන්න නම් ඒ ඇති හැටිය දකින්න ඕන. ඒක හැබැයි ඝනදුන මුදල් ගෙවන්නේ ඉස්සලා දකින්න ඕන. පාත්‍රය ගන්නට පස්සේ දැක්කොත් මොකද වෙන්නේ? බිලේ යටින් දීලා දෙනවා විකුණු බඩු ආවසු බාරු කනු නොලැබෙයි. එතකොට ඉවරයි. දැන් අපිට වෙලා තියෙන්නේ ගත්තට පස්සේ අප්සෙට් එක දැකලා තියෙන්නේ. වැඳපු කට්ටියට ඒකයි වෙලා තියෙන්නේ. ගන්න ඉස්සරහන් මැනිකට සාරිද ඕනේ මැනිකට ඕන දෙයක් කියන්න මං අරගෙන දෙන්නම් කියලා තමයි ගන්නෙ. අරන් ගත්තට මොකද වෙලා තියෙන්නේ? ඕ අතන අඩුපාඩු මෙතන අඩුපාඩු ඊට පස්සේ ඉතින් දැන් අර මිනිසෙක් කියනවා ඉන්දියාවේ හිටපු මිනිසෙක් දවසකට රටේ මේ වගේ රටක විශේෂයෙන් විවාහ ලියාපදිංචි කරනවට වැඩිය දික්ක සාධාරණ තියනවලු දැන්. මොකද එක මිනිහා තුන් හතර සැරේ දික්ක දානවා. ඉතර හැදුවේ මේ විවාහය කියන එක බොහොම ලස්සන සම්ප්‍රදාන කූල නම්බුකාර ජීවිත රටාවකට. දැන් ඒක නෙවෙයි යන්නේ. නිසා විවාහ රෙජිස්ටර් කරනවට වැඩිය වැඩිලු දවසකට දික්කසාද වෙන්න දෙන්න තීන්දුව. මොකද හේතුව අර දකින්න වැරද්ද ගාන ගෙවුවට පස්සේ. පුළුවන් නම් කියනවා තරුණ වයසේදී තරුණ කෙස්තියේදී භද්‍ර යෞවනයේ ඉඳද්දී මේ වැරද්ද දැක්කනම් හැබැයි ඒකට අම්මලා තාත්තලා කැමති නැහැ. අම්මලා තාත්තලා කැමති නැහැ. මේ වැරදි දැකලා පොඩි උන් නිවැරදි මාර්ගයේ ගමන් කරනකොට දකින්නෙම බඳින්නම ඕනේ. කොහොම හරි බඩු බඩු විකුණ ගන්නකම් අම්මලා කියන්නේ අපිට බෑ. ඒක කරගන්න උඹලා කාට හරි ඇඟේ ගහනකම් අපි වග කියන්න ඕනේ කියලා. නමුත් දැන් ඉන්න තරුණ ජනතාව මතක තියාගන්න ඕගොල්ලන්ට වැඩිය ඥානවන්තයි. ඒගොල්ලෝ කැමති නෑ ඔයගොල්ලෝ කහුලනුව කණ්ඩය. ඒගොල්ල සමාජලට ඊට වැඩි විකල්ප හොයනවා. ඒක සම්ප්‍රදායට ගැලපෙන්නේ නමුත් හුත්තට අද ඒ තරුණ කොටස් වලට තේරෙන පටන් ගන්න තියෙනවා මේ මේ ගමනේ ගියයි කියලා අපි කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්නේ කියන එක තේරිලා තියෙනවා. ඒක මේ තාක්ෂණයේ තොරතුරු මාධ්‍යයේ තියෙන හොඳ පැත්තකුත් ඒ පොඩි දරුවන්ගේ ඥානය හොඳ නම් ඒගොල්ලන්ට තේරෙනවා මේ මෙච්චර මහන්සිලා මොකක්ද අම්මලා තාත්තලා කරන්නේ කියන එක. විශේෂයෙන්ම පොඩි දරුවන්ට දෙමාපියෝ කරන බලපෑමෙන්ම තේරෙනවා කෘතිමයි. කෘතිමයි. ඒක නිසා මේ පරිසං වෙන්න ඕන. ඒගොල්ලෝ ගාන ගෙවන්නේ ඉස්සලා හිල් දැකලා තියෙන්නේ. ඒසයි ඒගොල්ලෝ බඩු ගන්න ලෑස්ති නැහැ. අපි අපි කිව්වට ඔය අගයන් ආඩම්බරයෙන් ඒ තාලෙටම බාර ගන්න දැන් ඉන්න පිරිස කැමති නැහැ. මොකද ඒගොල්ලෝ දකින්න විද්‍යාවෙන් ගියත් පෙන්ලා තියෙන්නේ අනිත්‍යමයි, ධර්මයෙන් ගියත් පෙන්වන්නේ අනිත්‍යමයි. බැලුව බැලමටත් ඒක පේන්න තියෙනවා. හොඳයි අපි දෙකමාරයි වෙලාව. තව එක ප්‍රශ්නයක් තියෙනවා. මම නොවේ මගේ නොවේ මගේ ආත්ම නොවේ යන වැකියේ මම නොවේ කිය අත්හැරිය පසු නැවත මගේ නොවේ මගේ කියා පැවසීම සුදුසුද? නැත්තරම මේ මේක සාමාන්‍යයෙන් මේ කෙලස් පිළිබඳව නම් අපි ඒ කෙලස් කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කියනවා. අපි පළවෙනිම ප්‍රශ්නේ මේ මාත්‍ය අහපු එකට ගියොත් එහෙම සතියෙන් තොරව ඇති සමාධිය අපි කියමු කෙනෙකුට හොඳටම ආවයි කියලා ධ්‍යාන සමාධියක් ආව නැත්නම් අභිඥා සමාධියක් ආවයි කියලා ඒ සමාධිය මගේ නෙවෙයි කියන්න මේ කතා කරන්නේ. ඒ සමාධිය මගේත් නෙවෙයි මමත් නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ මේ කතා කරන්නේ. සමාධිය කියලා කියන්නේ මගට ගමනට මොන කරන උපකරණයක් මිසක අවසාන නිෂ්ඨාව නෙවෙයි. නිසා මගේ නෙවෙයි කිව්ව පළියට යන්නේ නෑ ඒක. අපි ඒකට සංඥා වෙනස් කරන එක විතරයි කරන්නේ. ඊට පස්සේ ඒකම පෙන්නලා දෙන්න ඕනේ මම නෙවෙයි සමාධි කියන්නේ මම නෙවෙයි ඒක මගේ දෙයක්ුත් නෙවෙයි නැත්තම් මම මේ මහන්සිලා ගත්ත ප්‍රයත්න නිසා මගේ මම උපයෝග සමාධියකුත් නෙවෙයි ඒක. ওই වැඩේට වැඩ කෙරුවොත් ওই ධර්ම මාර්ගයේ කෙලිමුණොත් කාටවත් ওই සමාධිය එනවා. ඒ වගේ ඒක මගේ ආත්මයක් නෙවෙයි නැත්තම් මට තියෙන වටිනාම බූදලේ මේකයි. මේක තමයි මම උසස් කරපු දෙය කියලා ගන්න දෙයක්ුත් නැහැ මේකේ. මොකද මේට වැඩි හොඳ දෙයක් ලෝකේ තියෙනවා. ඒක නිසා මේක ගොඩාක් වළංගු වෙන්නේ සිල්වතුන් සීලක පිළිහිරියාට පස්සේ මම සිල්වත් අල්ලපු ගෙදර එක සිල්වත් නැහැයි කියලා ගනුදෙනුව හදාගන්නේ කොහොමද? මම නම් අට සිල් රකින්නවා. ඒ මිනිස්සු අට සිල්වත් රකින්නේ නැහැ. කියලා මේ රකින්න සීලය මගේ නිසා මම උසස්. සිල් නොරකින්න නිසා අපහත් කියලා නිකාම අත්ත්ුක්කංශර පරමම්බණයක් හදනවා. ඒ වගේ මේ රකින්න සීලය සිංහල බුද්ධ ආගම වූ මගේ. එයා සිංහල බුද්ධ ආගමකට එයා රකින්නේ නැහැ. එයා කරන වැඩේ වැරදි. මේක මගේ මම මගේකම රකින්නේ මම විතරයි කියලා මාන්නයක් ඇති කරගන්නවා. ඊගාට මේක තමයි මේකවත් රකින්න නැත්නම් මොකද්ද බුද්ධහගම බුදාංකාරය තියෙන ආත්මය කියලා ඒක නිකන් ආත්ම ස්වරූපයෙන් බාර ගන්නවා අනුන්ට ගහන්න. අන්න එතනදී සරුවත්යන්සේ කියනවා සීලියත් රැකපන් උසස්ම සීලවන්තයන් කවදාකවත් අනුන් පෙළන්න අනුන් චප්ප කරන්න එක පාවිච්චි කරන්න එපා මේ සීලියත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි සමාධියත් නෙවෙයි ප්‍රඥාවක් නෙවෙයි. මේ සාකච්ඡා ඉවර කරමින් මම කියන්නේ මේ වඩන සතියත් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියපු දවසට තමයි නිවන හම්බෙන්නේ. මේ මොනම උපකරණයකට හරි අපි ඇලී හිටියොත් කවදාවත් නිස්සතාවට යන්න හම්බෙන්නේ නිසා මේක වඩන්න ඕනේ. මොකද සතිය වැඩි වෙන්නේ නැත්නම් අර කෙලෙස් අයින් කරන්න අමාරුයි. නමුත් ඒ සතියට ඇලුනොත් කෙලෙස් වලට අල්නවා හා සමාන කටයුත්තක් වෙනවා. ඒක මේ නිසා ඉදන් නිසා ඉදන් පජහත කියන නිගමනේ තමයි සරුවත්යන්ස පෙන්වන්නේ මේක නිසා මේක අතහැරපන්. මේක නිසා මේක අතහැරපන්. අපේ භාෂාවෙන් කියනවනම් හොඳ නරක දෙකෙන් හොඳට තෝරාගෙන හොඳ නිසා හොඳ තියාගන්න ඕන නිසා නරක අතාරින්. ඒක කියන්නේ සදාචාරය කියලා. නමුත් භාවනාව කියන්නේ හොඳ නරක තේරුම් කරලා දීලා හොඳ නිසා නරක අතාරපන් නැත්නම් හොඳේ නාමයෙන් නරක අතාරපන් කියන එක නෙවෙයි. හොඳට වඩා හොඳක් පෙන්ලා දීලා වඩා හොඳ නිසා හොඳ අතෑරපන් කියන එක. ඒකනම් කප්පට ඔයගොල්ලෝ කරන්නේ නැහැ. ඔයගොල්ලෝ අල්ලාගත්ත හොඳට පුදුමාකාර බැඳිල්ල බැඳිලා ඉන්නේ. භාවනා කියන්නේ වෙන මොනවාක්වත් නෙවෙයි. හොඳ රක කිරීමක් නෙවෙයි. හොඳට වඩා හොඳක් පෙන්ලා දීලා වඩා හොඳ නිසා වඩා හොඳේ නාමේ හොඳ අතාරින්න කියන එක. එතකොට සදාචාරයට පොඩ්ඩක් තට්ටු වෙනවා. එදාටයි මේ හොඳත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි මොකද හේතුව ඊට වඩා හොඳක් අපිට දීලා තියෙනවා බුදුහාමුදුරුවෝ හොඳින් වඩා හොඳ හොයන්න යනකොට අපි මොන්ටිසෝරි පන්තිවත් නැහැ කියලා හිතාගන්න අපි හොඳට හරි සටන් කරනවා ඒක සඳහා ලයදී වෘදී ෆයිට් කරනවා හොඳ වෙන්න නමුත් කවුරු හරි කිව්වොත් හොඳ අතහැරපන් ඇයි වඩා හොඳක් තියෙනවයි කියලා තෙපර බා මේකද සාරුවචනසේ පෙන්වන්නේ මාර්යාගේ දෙවෙනි සේනාව අරතිය කියලා. භාවනා රාම හොති රාතතිය විස්තර කරන්නේ අටුවාවේ අධි කුසලයට කම්මැලි වෙනවයි කියලා. මොකද්ද අධි කුසලයට කම්මැලි වෙනවා කියන්නේ? කුසල් කරන්න බොහොම කැමැති. හොඳ කරන්න කැමැති නැමත් වඩා හොඳ කරන්න කම්මැලි. මොකද කුසල් හොඳ වැඩ ටික කරලා කරනකොට අධි හොඳ වඩා හොඳ දේවල් කරන්න වෙලා නැහැ අපිට. භාවනාව කියලා කියන්නේ අධි කුසලේ නාමයෙන් කුසලයේ අතහැරලා දාන එක. ඒක තමයි ධර්මයේ නාමයෙන් ආගම අතහැරලා දාන. පටලවෙනවද නැත්නම් ඉල්ල බලහන් ඉන්න තාලට ඕල්මන් කට්ටිය මොනේ කි. ඈ? යම් භූතයක් දැක්ක යක්ෂයෙක් දැක්කා වගේ නේද? තක්කු බුක් වෙලා ගියා කට්ටිය. අදා හොඳ මාර්ගය වෙනුවෙන් හොඳ අතාරින්නත් අපිට පුළුවන් වෙන හොඳ නරක දෙකේ නරක අතහැරියාවක්. නැත්තම් අපි බුද්ධ පුත්‍ර වෙන්නේ නැහැ. අපි දැන් බුද්ධ දුහිතෘ වෙන්නේ නැහැ. බුදුරජාණන්සේ කවදාකවත් මාරු කරන්නේ මේ කියන්නේ වඩා හොඳක් පෙන්නලා කියනවා. ඔය හොඳෙත් තියෙන්නේ නරක තල්ලු කිරීමේ ප්‍රයෝජනය පමණයි. නැත්තම් ඇදී හොඳක් නැහැ. වඩා හොඳ දෙයක් කරපස්සේ විසිකරන්න බැන්නම් ඇත්තටම හොඳ නරකටත් වැඩිය නරකයි කියලා මං කියනවා. ඉතින් අපි එතන බැදිලා. එතෙන්දයි ඕන කරන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා. ඒ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ කියපු පල්ලිට ඒවා යනව නෙවෙයි. අපිට එක එක සටන් පෙරමුණකින් මෙයා බහන්න බෑ. සටන් පෙරමුණු තුනකින් ගහන්න ඕනේ. මෙහෙමුත් ගහන්න ඕනේ, මෙහෙමුත් ගහන්න ඕනේ, මෙහෙමුත් ගහන්න ඕනේ. එතකොට තමයි පස්සට යන්නේ. නිසා අපි මිතුආකල් හම්බ කරලා තියෙනවා නම් මොනවා හරි ඒ සියල්ලම දුක පිණිස පිටිනවා. පෙමතෝ ජායති සෝකෝ. කවදාක ප්‍රේම කරපු නැති දෙකින් දුකක් එන්නේ නැහැ. කවදාකවත් ප්‍රේම නොකරපු දෙකකින් අපිට දුකක් එන්නේ නැහැ. ඒ නිසා පැමිණිච්ච දුක ඊළඟන කාපු දුකක් කියලා හිතා ගන්න. කවුරක්වත් අපිට ප්‍රේම කරපන් කියලා නැහැ. අවශ්‍යතාවය වෙන එකක්. බේසික් නීඩ්ස් වෙන එකක්. ප්‍රේමය එන්නේ අතිශෝක්තියට. ප්‍රේමය එන්නේ සුඛභෝගීත්වයට. ඒකෙන් තමයි දුක එන්නේ. ඒ නිසා අවශ්‍යතාවයන් මොඩරේට් කරගන්න. අවශ්‍යතාවයන් සාමාන්‍ය දේ කරගන්න. යුටිලිටි වැලිය විතරයි. ප්‍රයෝජන හරකලා පාවිච්චි කරන්න මොකකට හරි ප්‍රේම කෙරුවා නම් එතනින්ම තමයි දුක එන්නේ. ඒකත් අපිට අතාරින්න වෙනවා. ඒකත් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා ප්‍රේමයත් එක්කම ඒ ඒ බෝඩ් එකෙම ඒ චිත්‍රෙම යටි ලියලා තියෙනවා මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා එච්චර දුකක් එන්නේ නැහැ. ඉතින් අපි එතනින් අද සාකච්ඡා නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හවස 6:00ට සාමාන්‍ය ධර්ම දේශනාවක් මාර්ගෙන් නැවත හම්බ වෙනවා. දෙකහමාරේ ඉඳලා අපි කොහමද කාලසටහන තියෙන්නේ? අපිට දෙකමාරට කියන්නේ ඉන්න තුනේ ඉඳලා 5යි දක්වාම දැන් 2යි කියන්නේ වෙලාව 2යි දක්වා ඉඳගෙන ඉන්න භාවනාවකුයි පරියන්ක සක්මන් භාවනාවකුයි තියෙනවා. ඒ නිසා අපි නැවත 4යි නෑ 2:30 සිට 5:30 දක්වා පැය 3ක් තියෙනවා. 2:30 3:30 4:30 5:30 ඔය ගිලම්පසත් තියෙනවා. තුනට විතර හතර ඉඳලා සක්මන් කරනවා කියලා. ඒතර පැය කහමාරක් තියෙනවා මේ පැය පැය දෙකමාරක් තියෙනවා පරිය මේකටයි සක්මන්ටයි. ඔය මේක යෙදෙන විදිහට අපිට දැන් ඊගාට කරන්න තියෙන සක්මනක් ඊගාට පරියන්කයක් කෙසේ නමුත් එතන පැය තුනක කාලයක් තියෙනවා. ඒක නිසා සුදුසු විදිහට යොදාගන්න මේ පැයකට වැඩිය වාඩි වෙන්න පුළුවන් නම් දිගට ඉන්න පුළුවන්කම තියෙනවා නම් ඇවිල්ලා 3:30ට නෑ 4ට වාඩි වෙන්න. හතරේ ඉඳලා පහමාර වෙනකන් යන්න පුළුවන්. අමාරු නම් පැයක් වාඩි වෙන්න 4:30ට ඇවිල්ලා වාඩි වෙන්න පටන් ගන්න. පුළුවන් කෙනෙක් 4ට ඇවිල්ලා වාඩි වුණත් කමක් නැහැ. පැය පුරුදු කරගෙන ඉන්න කට්ටිය නම් 4:00මාට ඇවිල්ලා වාඩිලා 4:00මාට පහමාරනකම් පැයක භාවනාවක් තියෙනවා. ඒ අතරමැද ගිලම්පසට සහ සක්මන්ට වෙලා තියෙනවා. හොඳයි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.